ඉතින් අදත් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පාර්යංකයේදී පිම්බීම හැකිලිම මුලින් රළුවට දැනෙනවා. එය ක්‍රමෙන් සියුම් වී නොදැනී යනවා. ඊට පසු කයේ කම්පන චංචල සිසිල් බිම වැනි දේ දැනී ක්‍රමයෙන් නොදැනී යනවා. ඊට පසු අවට පරිසරය හිස් අවකාශයක් බවට පත්වී කයද නොදැනී යනවා. සමහර පර්යංකවලදී මුළු පර්යංක කාලයම වගේ හිස් අවකාශය තුල සිටිනවා. ඒ බව මුලින්ද මම කමඨහන් වාතාවක දැනූ විට ඔබ වහන්සේගේ උපදේශය වූයේ සක්මන හා වෙනත් වැඩ කටයුතු කරන විටත් එම හිස් හිස් තත්වයට ඒමට උත්සාහ කරන්න කියායි. සක්මනේදී එම తত্ত্বය ලබාගන්නේ කෙසේදයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. කාගේද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? හොඳයි. මේ ඒක කියන්නේ කරනකොටම තමයි ඉතින් Tamanට තේරෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෑණියන්ට තේරලා ඇති දැන් මේ අපේ හිත යන හිස් ස්වභාවය, නිදහස් ස්වභාවය ඒ කියන්නේ මේ අපි કૃතිමව හදාගත්ත එකක් නෙමෙයි. ඒක තියෙන දෙයක්. නමුත් ඒකට අපේ හිත නැංවීමක් වගේ දෙයක් තමයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපිට මුලින් ප්‍රකට නැහැ. මොකද හැමතිස්සෙම අරමුණු බහුලව තමයි අපේ හිත තියෙන්නේ. අරමුණු රාශියක් ඇසුරු කරමින් තියෙන හිත ඔන්න ටික ටික ටික අපේ විපස්සනාවක් වැඩිම හරහා ඔන්න යම් අවස්ථාවක අරමුණු වලින් ගිලිහිලා අරමුණු සෑහෙන ග්‍රහණයෙන් අතහැරිලා ඔන්න කෙටි කාලීනව යම් පමණක නිදහසක් හිස් බවක් භුක්ති විඳිනවා. ඒක මුල තේරෙන්නේ නැහැ. මුලදී ඒක ඒක පවා තේරෙන්නේ නැහැ. හැබැයි කාලයත් එක්ක මේක බහුලීකృత කරන්න කරන්න ඔන්න ඉඳගෙන කරන භාවනාවේදී Tamanට තේරෙනවා මේ தත්තට යන්න පුළුවන්. ඒ යන්න නම් අන්න විපස්සනාවක් වඩලා තමයි යන්නේ තාම. ඒ කියන්නේ අපිටම මොනවා හරි වේදනාවක් වෙන්න පුළුවන්, රූප ධර්මයක් වෙන්න පුළුවන්, නැත්නම් හිත වෙන්න පුළුවන්, චෛතසික ධර්මයක් නැත්නම් රූප ධර්මයක් වෙන්න පුළුවන්. මේ කොයි දෙයක් ඇතීම් නැතිවීම ස්වභාවය දැකලා ඒකේ යථා ස්වභාවය දකින්න දකින්න දකින්න තමයි හිත අන්න අතෙන්ටපත් වෙන්නේ. දැන් ඒ తত্ত্বය ඒ කියන්නේ ඉඳගෙන කරන භාවනාවේදී ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද? තියෙනවා. හොඳයි. එතකොට ඒ தත්ත්වය කොච්චර විතර පවත්වන්න පුළුවන්ද? සමහර පර්යංකවලදී මුළු පර්යංකය මේ වගේ තමයි තියෙන්නේ. දැන් ඒක එතෙන්ට යන්න නම් ආනාපාන සතිය හරි ඔය මොන හරි දෙයක් ඕනේද නැත්නම් කෙලින්ම එතෙන්ට හිත දාන්න පුළුවන්ද? සමහර වෙලාවට නිකන් වාඩි වෙලා ඉන්නකොටත් ඔව්. ටික නිදාසේ බලාගෙන ඉනකොට ඒ වගේ ස්ථරකට යවෙනවා. යවෙනවා. හරි. ගිහාම මොකද කරන්නේ? ඒ දිහා බලාගෙන ඉන්නවා. ඉන්නවා හොඳයි. හරි. එතකොට දැන් තාම නිකන් තේරුන්නේ නැද්ද මේක නිකන් ඒ ඒ තැන නිකන් ඔහෙ තියෙන දෙයක් වගේ හැඟුන්නේ නැද්ද? ඒ කියන්නේ මේක මේ કૃතිමව හදපු එකක් නෙමෙයි. ඒක නිකන් හිත මට නංවන්න පුළුවන් කියන විශ්වාසයක් ආවේ නැද්ද තාම? තාම දෙයක් නන් නෙවෙයි. ඒ අර භාවනාව නිසාම එන්න දෙයක් කියලා හිතනවා. ඔව් ඔව්. සමහර වෙලාවට දැන් අද උදේ පරයන්කේදී මට හිස් තැනට එනකොට පෙනුනේ ඉස්සරහින් නිකන් හොඳටම පාරදෘශ්‍ය වගේ වීදුරුවක් ඉස්සරහින් තියෙනවා වගේ. ඒ අතරින් බලනකොට පෙනෙන තෙක් මානෙ කිසිම දෙයක් නැහැ. ඔව්. හිස් තැනක් තිබුණේ. ඔව්. ඒ தത്വයකට දිගටම සෑවුණා. හොඳයි. ඔතන බලන්න, ඒ කියන්නේ ඒ වෙලාවේදී හිත තියෙන හුඟක් ගැඹුරු සමාධියකද? නෑ, ගැඹුරු සමාධියක් නෙමෙයි සර්. ගැඹුරු සමාධියක් නෑ. හොඳයි. එතකොට එහෙමනම් කියන්නේ අනිවාර්යෙන් ওই මට්ටම දැන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ බලන්න සක්මනේදී පොඩ්ඩක් අරමුණත් එක්ක ඉන්න. අරමුණත් එක්ක ඉන්න අතරේ බලන්න නිකන් අර අර අරතේ මතක් කළා. ඒ ඒ ස්වභාවයට දැන් මේ අරමුණු තියෙන අරමුණු කියන්නේ අරමුණු අරමුණු කරන්නේ නැතුව අපි දුම් දැන් මේ දැනෙනවනේ පාදවලට ස්පර්ශයන් ආදී දේවල් අරමුණු දැනෙනවනේ. ඒ දැනෙන දේ අරමුණු කරන්නේ නැතුව බැරිද අර හිස් ස්වභාවයට හිත දාන්න. සක්මන විනාඩි 30ක් විතර වගේ කරනකොට කය සම්පූර්ණයෙන් අමතක වෙලා යනවා. හරි. ඒත් එක්ක හැබැයි පාද ගමන් කරන කකුල් දෙක වැඩගෙන බව පේනවා. ඔව් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී අදහසක් නැහැ. ඒ කියන්නේ අර වගේ දැන් ඉඳගෙන කරන භාවනාවදී නම් සෑහෙන දුරට පූර්ණ හිස් ස්වභාවයකට පූර්ණ නිදහස් ස්වභාවයට යන්න පුළුවන්. මොකද අපි චේතනාපූර්වකව කරන දේවල් නැහැ එතෙන්දී. නමුත් සක්මනේදී එහෙම නෙමෙයි. සක්මනේදී තමයි ඕකේ තවත් අමුතු පැත්තක් අහු වෙන්න ගන්නේ. මොකද මෙතෙන්ද චේතනාපූර්වකව යමක් සිද්ධ වෙනවා. හැබැයි ඒ චේතනා හරීම මේ සියුම් මට්ටමක තියෙන්නේ. ඒ ඒ චේතනාවලට බැහැ මේ නිදහස් ස්වභාවයට හානි කරන්න. එතනයි පොඩ්ඩක් අල්ලගන්න තියෙන්නේ. ඒක එක මේ කියන්නේ ටික ටික ඔහම යනකොට තේරෙයි අර හිස් ස්වභාවයට ඕනනම් හිත දාන්න පුළුවන්. හැබැයි ඒ අතරේ මේ නිකන් පසුබිමින් වගේ මෙහෙම මේ පාද එසවන්න මේ කටයුත්ත සිද්ධ වෙන්න ඉස්සරහට ගිහිලා ඔන්න හැරෙන්න ඕන තැන හැරෙන්න ආයි ගමන් කරන්න ඊළඟට ආයි මේ පැත්තට ආවිලා හැරෙන්න ඕන තැන හැරෙන්න ආයිත් ගමන් ආපසර ගමන් කරන්න මේ කටයුතු ටික නිකන් පසුබිමින් වගේ සිද්ධ වෙනවා ඒකට උමනා කරන විධාන ටික හිතින් ඒ ටික ඔක්කොමත් සිද්ධ වෙනවා හැබැයි හිත තියෙන්නේ මෙහොම අර නිදහස් ප්‍රධාන නිදහස් ස්වභාවය අසුරු කරගෙනමයි එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ මේ ඒ නිදහසට ලොකු බාධාවක් නැහැ මේ කෙරෙන කටයුතු හරහා බලන්න ওই தත්ත්වය ගන්න පුළුවන් ඒ කියන්නේ කියන්නේ අරමුණු සම්පූර්ණයෙන් නැති කරලා යන ගමනක් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් බලන්න තියෙන්නේ මේ අරමුණු يعني ලාවට වගේ තියෙනවා. පසුබිමින් වගේ තියෙනවා. ඒත් අර නිදහස ඊට වඩා ප්‍රබලයි. ඊට වඩා දැන් හිතට තහවුරු වෙලා තියෙන්නේ. හිතට තාම තහවුරු වෙලා නැත්තම් තාම <clears throat> එතෙන්ට යන්න බෑ. ඒ හිතට තහවුරු කර ගැනීම තමයි අපි පරයන්කේ හරහා කරන්නේ. පරයන්කේ හරහා ඔන්න නාඩි 20ක් ඉන්නවා 30ක් ඉන්නවා 40ක් ඉන්නවා 50ක් ඉන්නවා පැයක් ඉන්නවා ඉන්න ඉන්න ඉන්න ඉන්න හිතට ඒ தත්ත්වේ නිකන් තමන්ගේ gedara තියෙන දෙයක් වගේ තමන් සතු දෙයක් වගේ තමන්ට බොහොම පහසුවෙන් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් වගේ තත්යකටපත් වෙනවා. එතකොට ඔන්න ඒක පරයන්කේ හිටියය නැත්තම් ඇවිද්දය වෙනත් කටයුත්තක් කරමින් හිටියය කියලා ලොකු වෙනසක් නැහැ. මොකද තමන්ට ඒ தත්ත්වය සින්න වෙනවා. තමන්ට ඒ தත්ත්වය උර්ම වෙනවා. තමන් සතු දෙයක් වගේ තත්ත්වයක් තත්ත්වයක් බවටපත් වෙනවා. ඒ ඒ තාක් ඉතින් අතනින් තමයි පරයන්ක භාවනාවෙන් තමයි ඒක බහුලීකృత වෙන්න තියෙන්නේ. ඒකෙන් තමයි අපි ඒ தත්ත්වයට උමනා කරන නැත්නම් ඒ தත්ත්වය ගැන හොඳ අධ්‍යයනයක් කරන්නේ. ඒක පුළුවන් තරම් බහුලීකృత බහුලීකරලා කළා අපේ සතු දෙයක් බවට පත් කරගන්න පරයන්ක හරහා. පස්සේ ඒ தത്വෙම හැබැයි පරයන්කේ තරම් අර ඊටාම පිරිසුදු මට්ටමකින් නෙමෙයි. මොකද පරයන්කේදී චේතනාපූර්වකව මුකුත් කරන්නේ නැහැ. ඔහේ ඉඳීමක් විතරයි තියෙන්නේ. එච්චර මට්ටමකින් නෙමෙයි. හැබැයි ලක්මනේදිත් අන්න ඒ මට්ටම ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම එහෙම තමයි ටික ටික ටික ටික ටික මේ බහුලීකృత වෙන්න තියෙන්නේ. අ තව ටිකක් කමන්නේ පරයන්ක භාවනාවේදී ඒ தත්ත්වය මෙව කරන්න. බලන්නත් පරයන්කේ ඉඳන්දිත් බොහොම සැහැල්ලුවෙන් හිත ඊටාම මතු පිට පවත්වමින් වැඩි ගැඹුරකට දාන්නෙම නැතුව ඊටාම මතු පිට පවත්වමින් ඒ කියන්නේ හිත මතු පිට පවත්වනකොට හිතට සිතුවිලියක් එනවා. කියන්නේ හිත මතු පිට පවත්වනවා කියන්නේ අපි මේ දැන් ඉන්නවා වගේ. දැන් මේ අපි ඉන්නේ සාමාන්‍ය මතු පිට ඉන්නේ අපි කවුරුත් දැන් සමාධියක නැහැනේ. අපි ඉන්නේ නිකන් මතු පිටේ ස්වභාවයක ඉන්නේ. අන්නේ ස්වභාවයම බලන්න ඉස්සල්ලා මේ පරයන්කේදී. පරයන්කදී ඔන්න මතු පිට ඉන්නේ. මතු පිට ඉන්නකොට යම් යම් සිතුවිලි ටිකක් එනවා. අපි එදා එදාට අදාළව කරපු කටයුතු හරහා අපි තුමු දානෙට යද්දී අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දී සක්මන් කරද්දී එහෙ මෙහෙ බලද්දී වෙච්ච මේ ඒ විවිධාකාර වන්දමින් හැසිරෙද්දී අපේ හිතට ආපු යම් යම් සිතුවිලි අපේ හිතට අපේ එකතු වෙච්ච දේවල් ඔන්න ටිකක් අර පරයන්ක වෙලාවේදී එන්න ගන්නවා හිතට. ඒකේ වරදක් නැහැ. ඒක ඒ ටික හැමෙන්න දෙන්න. ඒව බලබලා ඉන්න. හිත දිහාම බලබලා ඉන්න. ඒවට එනවා යනවා එනවා යනවා. ඊට පස්සේ ඔන්න ආයේ ටික සම්පූර්ණ ගිහිල්ලා අවසන් වුණාට පස්සේ ආන්න අර නැවතත් නිදහස් ස්වභාවයට යනවා හිත. දැන් හැබැයි මේ නිදහස් ස්වභාවය තියෙන්නේ ගැඹුරක නෙමෙයි. ඒ ගැඹුරු ගා ගැඹුරු ගැඹුරට ගිහිල්ලා තමයි අපිට ඕක මුලින් අහුවෙන්නේ. يعني මුලදී අපිට එකපාරට මේ මතු පිටකින් ඕක අල්ලගන්න බෑ. ඒ හින්දා සෑහෙන සමාධියක් කළා විපස්සනාවකින් ඔන්න මේ රූප ධර්මයක වෙන්න පුළුවන් වේදනාවක වෙන්න පුළුවන් සෑහෙන ගැඹුරක ඉඳගෙන ඕක ඇතිවීම නැතිවීම සබය දැකලා දැකලා දැකලා තමයි අතෙන්ට දාගන්නේ. දැන් සමනස අරමුණක අරමුණකට හිත යොමු කරන්නේ නැතුව ඔව් පරයන්කේ ඉන්න කියලා. අන්න හරි. ඒක දැන් අරමුණු දැන් මුලින් පොඩ්ඩක් ඒක තමයි හිතට එන්න දෙන්න ඔය ටික. හිතට පොඩ්ඩක් මතු පිට අපි ඉන්නකොට අපි වීරයෙන් එන දේවල් බැහැර කරන්නේ නැත්තම් ගැඹුරු සමාධි ශක්තියකින් යටපත් කරන්නේ නැත්තම් පොඩි සිතුවිලි ප්‍රමාණයක් එන්න හැකියාව තියෙනවනේ කොහොමද? ඒ ටික එන්න දෙන්න. ඒ ටික එන්න දෙනවා. හැබැයි අපි ඒවා තුල ග්‍රහණය කරන්නේ නැහැ. ඒව එකක්වත් මේ මුලාවෙන් මෝහෙන් අල්ලන්නේ නැහැ. ඒවට එන එන දේ අතර අතර යනවා. එනවා යනවා එනවා යනවා. ඔය විදිහට එහෙම ටික වෙලාවක් ගියාට පස්සේ ඔන්න ඒක ඉවරලා යනවා. අපි මොකද අපිමයිනේ පෝෂණය කරන්නේ ඔය සිතුවිලි. අපි මේ සිතුවිලි ටික පෝෂණය කරන්නේ නැත්තම් ඒ වෙයින් ඒ හේතු ටික අවසන් වුණාට පස්සේ ඒ හේතු වල තිබිච්ච ශක්තිය අවසන් වුණාට පස්සේ ඒක අවසන් වෙන්න ඕනේ. උනාට පස්සේ ඔන්න නැවතත් හිත අර වගේ නිදහසකට යනවා. ඒ නිදහස දැන් භුක්ති විඳින්නයි තියෙන්නේ. ඒ නිදහස දැන් මතු පිට භුක්ති විඳින්නේ. ගැඹුරු ගැඹුරට නොගිහින් තමයි භුක්ති විඳින්නේ. ටික ටික හැම භුක්ති විඳින්න සමහරට හිත බොහොම ස්වාභාවිකව ගැඹුරට යන්නත් පුළුවන්. ඒකේ වරදක් නැහැ. සමහර වෙලාවට දැනෙනවා ටිකක් ගැඹුරට යනවා වගේ. කමක් නැහැ. ඒකේ වරදකුත් නැහැ. ඒ කියන්නේ බොහොම අපි හැබැයි අපේ ඉරියව්ව පවත්වන්නේ පවා බොහොම සැහැල්ලු විදිහට. දැන් අපේ මුලදී භාවනා කරද්දී අපි බොහොම ඍජුව කය සකස් කරගෙන හොඳට නිකන් සකස් මේ කියන්නේ සැකසিলা එහෙමනේ අපි ටික වීරය වඩමින්න යන්නේ. එහෙමත් නෙමෙයි දැන් නිකන් එක පැත්තකින් කරන්නේ හරිය ඕනවට පාට වගේ මේ ඉරියව්වක තමයි ඉන්නේ. නිකන් නිින්ද යන ඉරියව්වක වගේ. දැන් අපි අපි සාමාන්‍ය නිින්ද යන්න නම් නිකන් අපේ කය නිකන් ඔහේ තැම්පත් කරලා දාන්න ඕනේනේ. කය අමතක කළා වගේ පුළුවන් තරම් අඩුම වීරයක් මට්ටමක් තිබ්බොත් තමයි කයට නිින්ද යන්නේ. අන්නේ මට්ටමකට වගේ දැන් ගන්න වෙනවා. හැබැයි එතකොට නිදා ගන්නත් බෑ. කියන්නේ ඒවා තමයි ඉතින් අපි ඔයයි වර්ධනය කරන්න තියෙන්නේ. නින්දට වට ගන්නෙත් නෑ. හොඳ අවදිමත් භාවයක් තියෙන්නේ. හැබැයි කය තියෙන්නේ ඊටාම මේ ඔය වගේ සැහැල්ලුවෙන්. සැහැල්ලුවෙන් තියෙන්නේ. එහෙම මට්ටමකදී ඔන්න අනිවාර්යෙන් හිතට කෙලස් එනවා. අනිවාර්යෙන් හිතට සිතුවිලි ටිකක් එන්න පුළුවන්. ඒ ටික ටික ටික එන්න දෙදී අතාරින්න ඕනේ. එන්න දෙදී අතාරිනවා. යම් වෙලාවක ඔන්න නැවතත් අර නිදහස් ස්වභාවයට ගියා නම් එතනමයි ඉන්න තියෙන්නේ. හොඳයි. හොඳයි. මේ ඒ අරමුණ නැති වෙලාවට මේ පැයකට වැඩි ඉන්න කමක් නැද්ද? ඒක මේ ඒ වැඩෙන්ම තමයි තේරුම් කරලා දෙන්නේ. ඒ කියන්නේ ටිකක් වෙලා එහෙම ඉන්නකොට අපි හිතමු ඈනුමක් ගිහිල්ලා හරි නිකන් ලිග හුස්මක් ගිහිල්ලා හරි ඒ කටයුත්ත අවසන් වෙනවා නම් ඒ කියන්නේ ඒකේ අවසානයකට ආවා කියන එක. ඊට පස්සේ ආයි ඉන්න යන්න එපා. හොඳයි. ඇතම් වෙලාවට එතකොට සමහරවිට ටිකක් වෙලා يعني පැයක් විතර ගියාට පස්සේ ඒ දේ සිද්ධ වෙනවා. නැත්නම් වෙලාවට විනාඩි 30කින් විතර සිද්ධ වෙනවා. නැත්නම් වෙලාවට ටිකක් ඊටත් කලින් සිද්ධ වෙනවා. නැත්නම් ඊටත් පොඩ්ඩක් එහාට ගිහිලා සිද්ධ වෙනවා. ඒක ස්වාභාවිකවම වෙන්න ඉඩ දැන් අපි නෙමෙයි තීරණය කරන්නේ කොච්චර කාලයක් ඒක ඉන්නවද කියලා මේ ක්‍රියාදාමයේ තුලින්මයි. දැන් මේකට වෙන්න ඉඩ හැරීමක් තියෙන්නේ. අපි නිකන් ඒකට අවනත වීමක් තියෙන්නේ. අපි ඒ අදාළ හේතු ටික සකස් කරලා දුන්නා. අපි නිකන් ඒකට වෙන්න ඉඩ හරිනවා. වෙන්න ඉඩ හැරීම ඉතින් යාම තේරුම් දැන් ඒ ඒ සිද්ධියම සිද්ධ වෙලා ඒ දේම යම් ප්‍රමාණයක් දුවලා ඒකම අවසන් වෙනවා. අපිට තියෙන එක පිළිගන්නයි තියෙනවා. හොඳයි අදට මෙච්චරයි. සාදු කියලා නැගිටින්නයි තියෙන්නේ. සාදු හොඳයි. හරි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. මා පර්යංක භාවනාවේ යෙදී සිටින විට කයේ සංවේදනා නැති වී ගොස් කය නිශ්චලතාවයට පත්වේ. කයේ තද රළු ස්වභාවයක් දැනෙන උත් ආකාර සටහන් කිසිවක් දැනෙන්නේ නැත. සිතිවිලි ගලා ඒමද අඩු වී ගොස් ඇත. කලාතුරකින් සිතිවිල්ලක් ඇති වුවද එය ඒ වෙලෙහිම හඳුනාගත හැකිය. ඒකාකාරී බව නිසා භාවනාවේ කම්මැලි ස්වභාවයක්, එපාවන ස්වභාවයක් ඇත. අද උදේ පාරයන්ක භාවනාව පැය 1 මිනිත්තු 20ක් කළෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව සිතෙහි හටගන්නා අරමුණු ගැන අවධානය යොමු කරමින් කරගෙන යමි. පාදයේ විලුඹ ප්‍රදේශයේද මහත ඇඟිල්ලද අනෙකුත් ඇඟිලිද පොළවේ ස්පර්ශවන ආකාරය නිරීක්ෂණය කරන ලද අතර ලනු පැදුරේ ගොරෝසු බවද සීතල ගතියද පාවලට දැනුනි. වැඩිදුර භාවනාව කරගෙන යාමට උපදෙස් ලැබෙන සේක්වා. ඔබ වහන්සේට මෙම ගෞතම බුදු සසන තුලදීම සතර මග සතර ඵලය සහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම එසේම වේවා. කාගෙද දන්නේ ප්‍රශ්නේ. මහත්තයා දැන් ওই தත්ත්වය දිගට අත්දකින්නවා නේද? මේකේ يعني ගැටලු සහගත බවක් නැහැනේ. එහෙමයි තමයි ගැටලු සහගත බවක් නෑ. අර ඒකාකා මේකා ගැන පළු ගැතිය තමයි මේ කම්මැලි ගැතිය තියෙන්නේ. ඔව්. හරි. ඒ කියන්නේ ඒ ඒ කම්මැලි ගැතියෙන්ම තමයි මේක මේකේ يعني මේකේ වර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් අපි මෙතෙන්දී ටිකක් එකයි අර හුඟක් වෙලාවට මේ මේ කොටස් තව කෙනෙක්ගේ මෙහෙයවීම යටතේමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් විශ්වාසයෙන් යන්න. يعني තමන් තුලින් මේකට ඉස්සරහට යන්න පුළුවන් ජවයක් එන්නේ නැහැ. ඒක ගුරුවරයාම තල්ලු කරන්න ඕනේ. මොකද මේ අපි අපි සාමාන්‍යයෙන් අපේ භවනාව හොඳයි කියලා සුවයි කියලා අපි ඒක තීරණය කරන්නේ මොකක් වෙලාවට ඔන්න අපි ගියපු මාකට සමාධියක අපි ඉන්නවා බොහොම ලස්සනට. පිටුම් බොහොම රසයක් භුක්ති විඳිනවා. නැත්තම් හොඳ සුවයක් දැනෙනවා. එතකොට අපි කියනවා දඩම් පරයන්කේ නියමයි කියලා ඉතින් අපි කියනවා. හැබැයි මේ මේ වෙලාවේදී එහෙම එකක් නෙමෙයි වෙන්නේ. මොකද ඇතම් වෙලාවට ඔන්න අපි අපේ භවනා පරයන්කේ ඔන්න හොඳට නිකන් ශක්තිමත් විදිහට වැඩුණා නම් ඔන්න ඉතින් ඒ හරහා එහෙම නැත්නම් අපි භවනා පැත්තකින් නැතුව වෙන පැත්තකින් කතා කරනවා නම් අපි දැන් හිතමු අපි මොකක් හරි රූපයක් දිහා බලලා ඒකෙන් ලොකු ආස්වාදයක් හම්බුනොත් අන්න ඒක හොඳයි කියලා කියනවා. එහෙම නැත්නම් ඒ රූපය ඔන්න ඒ හරහා මගේ මමත්වයේ වර්ධනය වුණා නම්, කියන්නේ මමෙක් හැදුනා නම් ඔන්න ඒක හොඳයි කියලා ගන්නවා. ඉතින් අපේ අපේ කෙලස් ටික වැඩියෙන්ම වර්ධනය කරන දේ අපි තමයි ග්‍රහණය කරන්නේ. දැන් හිතලා බලන්න අපේ රූප රූප 10ක් තියෙනවා. රූප 10ක් තියෙද්දි අපි මේ රූප වලින් කම්මැලි වෙන රූපේ අපි අපි සන්තක කරගන්න යන්නේ නැහැ. හැබැයි අපේ අපේ හිතේ කෙලෙස් වර්ධනය වෙන හිතක් තියෙනවා රූපයක් තියෙනවා මගේ හිත ඇලෙන. මගේ හිතේ වැඩියෙන්ම තණ්හාවක් පහළ වෙනවා. මගේ හිතේ තියෙන ආශ්‍රවයන් හොඳට උසි ගන්නන. ඒක තමයි මම ගිහිල්ලා අල්ලන්නේ. මේක තමයි අපේ හිතේ ස්වභාවය. අපි පුළුවන් තරම් අල්ලන්නේ පුළුවන් තරම් ග්‍රහණය කරන අපේ කෙලෙස් වර්ධනය වෙන අරමුණුමයි. මෙතන යන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් ක්‍රමයක්. මෙතෙන්දී ඒක අපිට කම්මැලි. මොකද මෙතන නෑ මේ වගේ හිත උසි ගන්නන ස්වභාවයක්. හිත ප්‍රකෝප කරන ස්වභාවයක්. හිතේ කෙලෙස් වර්ධන වර්ධනය වෙන ස්වභාවයක් මෙතන ඇත්තේම නැහැ. මෙතන තියෙන හුදු ඒකාකාරී බවක් අරමුණු අරමුණු වලින් තොර ස්වභාවයක්. හිතට එතකොට හරිම කම්මැලි. ඉතින් එයා එක්ක නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් එයාට ඉන්න එපා වෙලා නැගිලා යනවා. ඉතින් ওই දෙකම නොකර පුළුවන් ද අපිට මේ කටයුත්ත දිහා බොහොම උපේක්ෂාවෙන් මුකුත්ම නොකර බලන් ඉන්න. පුළුවන් සාමෝහන්. <laughs> ඒක තමයි අතර මෙතනදී අපිට ලැබෙන අභ්‍යාසය. ඒ කියන්නේ බුදුහාඳුරෝ පෙන්වන්නේ ඒ කියන්නේ දැන් අපි කෙලෙස් වලින් තමයි අපි මේ ගමන යන්නේ. තණ්හා දුතියෝ පරිසෝ දීගමද්ධාන සංසාරං කියලා බුදුරජාණන් වහන්සේ කියනවා අපි මේ අපේ අමුදරුවෝ ලං කරගෙන ඥාති මිත්‍රාදීන් ලං කරගෙන මේ අපි කැමති කැමති වස්තු පිටි නිශ්චල චංචල දේපල ලං කරගෙන මේ අපි සංසාරේ සැරිසන්නවා. බුදුහාඳුරගෙන මේ කොයි දේවල් මේ සංසාරේ ඒ භවයට අදාළව ලං කරගෙන සැරිසරුවත් අන්තිමට දෙවන්නේක් වශයෙන් අපි ලං කරගෙන යනවා නම් ලං කරගෙන ගිහිල්ලා තියෙන අපි මේ තණ්හාව. තණ්හා දුතියෝ පුරිසෝ දීගමත් දහන සංසාර. මේ දීර්ඝ වූ සංසාරේ මිනිස්සයෝ නැත්තම් සත්වයෝ සැරිසරන්නේ මේ තණ්හාව කියන එක දෙවන්න කරගෙන. තණ්හාව තමයි තමන්ගේ සගය. එයායි කරට අත දායන තමයි අපි මේ සංසාරේ සැරිසරන්නේ. දැන් මේ යන්නේ තණ්හාව ඡය කරන මාර්ගය. බුදුරයන් වහන්සේ පෙන්වන්නේ මේ තණ්හාව ඡය කරන මාර්ගය. ඒතකොට තණ්හාවෙන් තමයි අපිව මුලා කළා නැත්නම් ග්‍රහණය කළා අපේ තිතේ බැඳීම් ඇති කළා ඉස්සරහට ඉස්සරහට යන්න පුළුවන් හැකියාව හදලා දෙන්නේ. දැන් මෙතන එහෙම තණ්හා වදනය වීමක් වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ දැන් තණ්හා වර්ධනය වෙන්න නම් අරමුණක් තියෙන්න ඕනේ. අරමුණු වලින්නේ හිත අර වගේ උසි ගන්නන්නේ. අරමුණු වලින් තමයි තණ්හා වර්ධනය වෙන්නේ. දැන් මෙතන අරමුණු වලින් තොර වීම නිසා හිතට මේ අල්ලා අල්ලා යන්න තැනක් නැහැ. එයා ඉතින් කම්මැලි. කරන්න දෙයක් නැහැ. එයාට ඉතින් කොහේ ඉන්න හින්දා නිින්ද යනවා. එක්ක නිින්ද යනවා. හුඟක් වෙලාවට වෙන්නේ නිින්ද යන එක. එහෙම නැත්තම් මේ මේ මේ ස්වභාවය හරහා හිතා ගන්න බැරි තරම් කම්මැලිකමක් එන්නේ. නින්දෑන යන්නේ නැහැ ඒක හොඳයි. එතන එතන තමයි මුලින්ම කඩා ගන්න තියෙන්නේ. එතන තමයි මුලින්ම ජය ගන්න තියෙන මේ බාධකය. ඒක ජයගත්තට පස්සේ මෙතන ටිකක් කම්මැලිකමක් තියෙනවා. හැබැයි මේක බහුලීකృత වෙන්න වෙන්න වෙන්න අපේ හිතම හඳුන ගන්නවා මේ කෙලෙස් නැති ස්වභාවයක තියෙන රසය. නැත්නම් කෙලෙස් නැති ස්වභාවයක තිය කෙලෙස් නැති ස්වභාවයක හිතට තියෙන වාසිය, හිතට තියෙන ආනිසංසය. ඒක බලෙන්ම පෙන්ලා දෙන්න වෙනවා. මොකද අපේ හිතේ අපේ කෙලෙස් බරිත හිතට ඒක තර්කානුකූලව තේරුම් ගන්න මාරි. දැන් අපි තර්කානුකූලව පොඩ්ඩක් අපිට උත්සාහ කරන්න පුළුවන්. නමුත් අපි ඒ තැන ඉන්නකොට අපිට ඒක හරිම කම්මැලි එපා වෙනවා. නැගිටලා යන්න හිතෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ අරමුණු වලින් තොරව සතිය පවත්වන්න පුළුවන් වුණාම ඒ தත්ත්වය තුළ තමයි අපි ඉඳලා ඉඳලා ඉඳලා හිත එතන තියලා තියලා තියලාම තමයි හිතට මේක වැටහෙනකන් එයා තුළ සොයන් සොයන් වශයෙන් සකීය වශයෙන් ප්‍රඥාවක් වර්ධනය වෙනකන් බලෙන් කරවන්න වෙනවා. ඒ නිසා ඔහොම යන්න, ඔහොම තව තව ඔය දේ වර්ධනය කරන්න, කරන්න කරන්න Tamanට තේරෙනවා මේ කියන්නේ Tamanටම තේරෙනවා ඊළඟට මේ අරමුණු එක්ක ඉන්නවා කියන එක පුදුමාකාර වදයක්. අරමුණු සහිතව හිත පවත්වීම තුළ අරමුණේ තියෙන වර්ණ ටික හිතට එනවා. දැන් අපි හිතමු අපි රාග අරමුණක්, අපි කැමති අරමුණක් හිතින් ස්පර්ශ කරමින් ඉන්නවා. එතකොට මේ රාග අරමුණට අදාළව ඔන්න හිතේ රාග අනුසය වර්ධනය වෙනවා. නැත්නම් කාමාශ්‍රය වර්ධනය වෙනවා. දැන් බුදුහාඳුනයි පෙන්වන්නේ මේක ආත්පස ප්‍රතිවිරුද්ධ පැත්තක්. කොහොමද මේ ආශ්‍රවයන් වර්ධනය නොවන විදිහට හැසිරෙන්නේ? කොහොමද අනුසය ධර්මයන් වර්ධනය නොවන විදිහට හැසිරෙන්නේ? ඉතින් ඒක බොහොම ප්‍රතිපත්තියකින් විවේකීව උත්සාහයෙන් වීරයකින් ඉවසීමෙන් යායුතු මාර්ගයක්. ඉතින් ඒ නිසා මේ දැන් මහත්තයා ඉඳගෙන කරන භාවනාවේදී ওই දේ වර්ධනය කරන්න. ඊළඟට සක්මනේදිත් බලන්න පුළුවන් නම් අර ඒ තැනට හිත පවත්වමින්, ඒ තැන තුළ හිත පවත්වමින් සක්මන ඔහේ ගත කරනවා. ඉතින් අපි දැන් සක්මනේය පරයන්කය කියලා වෙනසක් නෑ දැන්. දැන් සක්මනේදී කරන දෙයමයි පරයන්කේදී කරන්නේ. පරයන්කේ කරන දෙයකමයි සක්මනේදී කරන්නේ. අනිත් කටයුතු වලදීත් අපි හිතමු දැන් Tamanට ඔහේ අපි හිතමු දැන් ගෙදර ගිහිල්ලා අපි හිතමු ඔන්න බස් එකක් එනකම් බලන් ඉන්නවා බස් ස්ටෑන්ඩ් එකේ. කරන්න දෙයක් නැහැනේ. බස් එකේ නිකන් කොහොමත් ඉන්න වෙනවනේ. එදා අතෙන්ට හිත දාන් ඉන්න. ආයි අනම්මනම් හිත හිත ඉන්න එපා. ඒ කියන්නේ අපේ මේ தත්ත්වය වර්ධනය කරගන්න ප්‍රධානම අපිට හේතුවක් වෙන්නේ නැත්නම් සාධකයක් වෙන්නේ උපකාරයක් වෙන්නේ අපේ අර හිතේ තියෙන ප්‍රපංච වලින් තොරව හිත පැවැත්වීමේ කැමැත්ත. ඒකයි බුදුහාඳුර කියන්නේ නිප්පපංච මනියුත්තෝ පපං නිප්පපංචාපි රතෝ. මේ පුළුවන් තරම් ප්‍රපංච වලින් තොරව නිප්‍රපංච ස්වභාවයක හිත පැවැත්වීම සඳහා අපි තුල යම් කෙසේ සොයන් කැමැත්තක් තියෙනවා නම් ඒ ගැන ඇලීමක් තියෙනවා නම් අන්න ඒකම අපිට හොඳට හොඳට මේ தත්ත්වය පැහැදිලි කරලා දෙනවා. මොකද හිතේ නිශ්චල භාවයක්, හිතේ විවේකයක්, කෙලසුන්ගෙන් තොර ස්වභාවයක් වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි තුල ප්‍රඥාවක් වැඩෙනවා. ඒ ප්‍රඥාවෙන් පෙන්ලා දෙනවා හරි මේ මේ වෙලාවේ ඔන්න දැන් අරමුණක් අල්ලලා ඉන්නේ. මේ අරමුණ ඇල්ලීමේ තියෙන ප්‍රශ්නේ. අරමුණක් ග්‍රහණය කරන් ඉඳීම තුළ ඔන්න ඒකෙන් කෙලෙස් ඇති වෙනවා, ඒකෙන් හරිම පීඩාවක් හිතට ඇති වෙනවා, පෙලෙනවා හිත, දැවෙනවා. ඒ වගේ සිද්ධ වෙන හානි ටික තේරෙන්න ගන්නවා. තේරෙන්න තේරෙන්න අපි පුළුවන් තරම් ඒවෙන් බැහැර වෙවි බැහැර වෙවි ඉන්නවා. ඉතින් මේ පදනම පාවිච්චි කරන්න ඕනේ අපි කෙලෙස් දුරු කිරීම සඳහා. කියන්නේ මෙතනින් අදහසෙන් නෑ මෙතන මේ සම්පූර්ණයෙන් සම්පූර්ණා කියලා. මේ පදනම පාවිච්චි කරන්න ඕනේ තව තව කෙලෙස් වලින් නිදහස් කර ගැනීම සඳහා. හොඳයි. තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස අවසරයි අද දින සවස මා පර්යංක භාවනාවේ යෙදී සිටින විටදී කාලය කෙමෙන් ගතවන විට වෙන්දා මෙන්ම සුලන් රැල්ල දැනෙමින් නොදැනෙමින් පැවිතෙනි. ටික වේලාවක් කිං ලානිල්වන් හා සුදු පැහැති ආලෝකයක් පෙනෙමින් නොපෙනී ගියේය. ඉන් ස්වල්ප වේලාවකින් මගේ දෙනත මෙන්ම හිසේ තද වෙන ගතියක් දැනුනි. එමෙන්ම මුළු සිරුරම බර බවක් දැනුනි. සිරුරට දැනුණු ඊටාම අපහසු බව නිසාම පරයන්කයෙන් නැගී සිටියෙමි. ඉන්පසුව මා සක්මන කෙරෙහි එළඹ එළඹියෙමි. සක්මනෙහි යෙදෙන කල හිද ඒ හිසේ බරගතිය මෙන්ම දෙනෙත සහ නලල් තලය මතින් තදවන බව දැනුනි. ඒ සමගම දෙපතුල බර බව හරි හිරිය මෙන්ම මුළු සිරුරම තද වූවාක් මෙන් දැනි හුස්ම ගැනීමට අපහසුතාවයක් සමග පපුව තුල තදවන ගතියක් පැවතිනි. එයද පවතිද්දී නොනවාත්ම සක්මන කෙරෙහි සිත යොමා දෙපතුල පොළවේ ගැටෙන අයුරු සිහිය පවත්වාගෙන සිටි යෙමි. පා ඇඟිලි හිරිය හා තද ගතිය දිගටම පවතී. සක්මණෙන් ඉවත් වූද සාමාන්‍යයෙන් භාවනාවෙන් ඉවත්ව ඇවිදීමේදීද සක්මණෙහි පැවති తত্ত্বය දිගටම පවතී. අපහසු අපහසුතාවයේ දැනුණ අවස්ථාවවලදී ගැඹුරු හුස්මක්ගෙන ලය සැහැල්ලු කර ගැනීමට උත්සාහ කළද එයද නොහැකි විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවේ යෙදෙන අයුරු යම් වරදක් ඇද්ද? තවදුරටත් මගේ භාවනා කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික ඕදන් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට ඊතා ඉක්මනින් මාර්ගඵල අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේ මෑණියද කාගෙද දන්නේ? මේ දැන් මම ආයි පොඩ්ඩක් මතක් කළොත් ඒ කියන්නේ දැන් ආනාපාන සතියේ දෙමින් යනවා. එතකොට අර වගේ පොඩි ආලෝකයක් එනවා. ඊට පස්සේ හිත මේ ස්වාභාවිකම කායික කායික වශයෙන් දැනෙන දේවල් වලට යනවා. එහෙමද උනේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ඉඳද්දී කය තද වෙනවා, හිර වෙනවා, හුස්ම ගන්න බැරි වෙනවා. එහෙමයි වෙනදට එහෙම කවදාවත් තිබුණ නැහැ. මේ අද මේ හවස් වරුවේ තමයි එහෙම උනේ. හරි. ඔක හරහා යන්න පුළුවන් නම් කිසි වරදක් නැහැ. ඒ කියන්නේ දැන් අර ධාතු ලක්ෂණ ප්‍රකට වෙන්නයි අරන් තියෙන්නේ. ඒක ස්වාමීන් වහන්සේ අර අපහසුතාවය තමයි අර නිකන් හුස්ම ගන්න බෑ වගේ. ඒක තමයි. ඕනනම් ඕනනම් අපිට ටිකක් ඕමනාවෙන් ඔය පැත්තට හිත දාන්න නැතුව ටිකක් කායික වශයෙන් දැනෙන චංචල ස්වභාවයකට හිත දාන්න පුළුවන්. හැබැයි ඒතර ටික වැනෙන්න ගන්න බලුවන් ඒක හැබැයි. ඒක සාමාන්‍ය සාහනස එහෙම අර මේ එහෙම පරයන්කේ ඉන්නකොට ඒකට ඉස්සරින්දම්ම හොම තියෙනවා අර මෙහෙම ඉස්සරහාට මේ එනවා ඊට පස්සේ මම නිදි නැහැ නිින්ද යන්නේ නැහැ. මෙහෙම ඉස්සරහාට එනවා ඊට පස්සේ ආපහු ඔහම මම උමනාවෙන්ම කෙලින් වෙනවා. ඉස්සරහාට එනවා කියන්නේ කායික වශයෙන් මෙහෙම නැමෙනවද? ඔව් මෙහෙම නිකන් හොම අර දැන් හුඟක් හුඟක් නැමෙනවද? නෑ නිකන් පැද්දෙනා වගේ එහෙම දැනෙනවා. දැන් ඔළුවත් මෙහෙම තී කොච්චර ඔහොම කෙලින් තියාගෙන තමයි මම නිදි නෑ. ඒකට ඔහොම හිස ඔහොම නැමෙනවා නිකන් අර දකින්න මිනිස්සු හිතයි හොඳට නිදි කියලා. එහෙම නෑ නිදි නෑ. ඊට පස්සේ ආයි උමනාවෙන්ම ඔලුව උස ගන්නවා. හරි. එහෙම තියෙන්නේ. ඉතින් අර අතන අපහසු නිසා මම මේ ඊට පස්සේ අපව සක්මනට ගියා. නමුත් ඉතින් සක්මලට ගියත් අර අර පරයන්කේදී ආපු ඒ අපහසුතාවයන් ටික එහෙමම තිබුණා. නිකන් ගල් වෙලා වගේ එතකොට නිකන් මේ ඉතින් මන් දන්නේ මොකද්ද එහෙම කියලා මේවා ඒක යෝවාංශකින් එහෙම නෙමෙයි. ඒ කියන්නේ අපි කොහොමත් ඒ කියන්නේ පටවි ධාතුවේ ලක්ෂණයක් තමයි තද ගතිය, බර ගතිය, රළු ගතිය. ඒ ඒ ඒ ඒ බර පැත්තටම වැඩියෙන් හිත ගියොත් එහෙම ඔය වගේ ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ඕකේ ඒ කියන්නේ ඔය පැත්ත සැහැල්ලු කරගන්න නම් සමබර කරගන්නම් තියෙන්නේ ඒකෙම අනිත් පැත්තකටත් පොඩ හිත දාන්න වෙනවා. ඒ කිව්වේ ඒ කියන්නේ උවමනාවෙන්ම දැන් අපිට පුළුවන් දැන් ඔය දේවල් අපි දුමු දැන් ආනාපාන සතියෙන් හිතට එකඟ වුණා. එකඟ වුණාට පස්සේ දැන් ඔන්න කායික වශයෙන් තියෙන මේ තද තද වෙන තැන් වලට රළු තැන් වලට හිත යනවා. ඒ අතරේ පොඩ්ඩක් උවමනාවෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ තැන් වලටත් හිත දාන්න. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ තැන් වශයෙන් අපි හිතමු මෘදු තැන් වශයෙන් ඔන්න අපි මේ තොල් අග දැනෙනවා නම් යම්සි මෘදු ස්වභාවයක් ඕනනම් ඒ වගේ තැන්. ඊළඟට එහෙම නැත්තම් කෙලින්ම වෙන ධාතු ලක්ෂණයකට හිත දාන්න පුළුවන්. දැන් මේ අත් දෙක තියෙන තැනදී උණුසුමක් දැනෙනවා. ඒ උණුසුමට හිත දාන්න පුළුවන්. එහෙම නැත්තම් උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් මේ චලනයක් තියෙනවා. ඒ චලනයට හිත දාන්න පුළුවන්. කියන්නේ මේ ධාතු හතරේ අපේ හිත හැසිරවීමයි අවශ්‍ය වෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ මම දැන් සක්මනේ නොයේදී ඉන්න වෙලාවේදී දැන් සාමාන්‍යනොත් ඇවිදින්න වෙලාවට සක්මන් ඉවරයිනේ අපි දැන් පඩි ටික කොහොම නගිනවා එතන නැගිටලා එතකොටත් අර කකුල තියෙනකොට දැනනේ ගතිය ඒ විදිහට එහෙම මම නික සාමාන්‍ය මේ ගෙදර ඉන්නකොටත් එහෙම දැනෙනවා මම ඒක අර උදේ ඇඳෙන්න නැගිට ගමන් මට ගුරු උපදේශ ලැබිලා දැන් අපි ඇඳෙන්න නැගිට ගමන් නොතර ඇඳේ ඉඳගෙන චුට්ටක් භාවනා කරලා ඊට පස්සේ කකුල බිම තියෙනකොට ඒතරේ ගතිය නිකන් සාමාන්‍ය ඇවිදිනකොට ඒක දැනෙනවා. ඉතින් මම දන්නේ ඒක ඒක වරදක් නැහැ. මේ කිසිම දෙයක වරදක් නැහැ. හැබැයි අර අපේ හිත මේක ටිකක් වර්ධනය කරලා පෙන්නනවා. ඒ කියන්නේ හිතේ බැලීම හරහාත් මේක වර්ධනය වෙනවා. දැන් ඉතින් මේ දැන් ස්වාමීන් වහන්සේ දැන් දවස් දෙකකින් අපි දැන් යනවනේ. දැන් දැන් ගියාට පස්සෙත් දැන් මේ වගේ මෙහෙම මම භාවනා මට ඉඳ ලැබෙන දිරිය දෙනවා. එතකොටවත් මේ වගේ තත්වයක් උදා වුණොත් මොකද කරන්න ඕනේ කියලා මට දැනගන්න ඕනේ. ඒක තමයි කියන්නේ. කියන්නේ අපි මේ ධාතුන්ගේ විවිධ ලක්ෂ වලට හිත දැම්මනම් දැන් අපේ මේ එතනම ධාතුන්ගේ තියෙනවා බරපැත්තේ ඒකට මේ බරපැත්තේ ලක්ෂණ තියෙනවා සැහැල්ලු පැත්තේ ලක්ෂණ තියෙනවා. දැන් පටවි ධාතුවේ විශේෂයෙන්ම බර ගතිය රළු ගතිය ඊළඟට ගොරෝසු ගතිය කියන එක බරපැත්තේ තියෙන්නේ. ඊළඟට ඒකට අනිත් පැත්තේ තියෙනවා සැහැල්ලු ගතිය, සියුම් ගතිය, මුරුදු ගතිය කියලා සැහැල්ලු පැත්තකුත් තියෙනවා. එතකොට අපි කොහොමද ඒ පැත්තට යමු වෙන්නේ? ඒක තමයි. දැන් අර ඒ මුරුදු ගතිය, සිනිඳු ගතිය, සැහැල්ලු ගතිය ඒ තරම් ප්‍රකට නැහැ. ඒ ඒ ප්‍රකට කරගන්න හිතේ ටිකක් හොඳ සතියක් තියෙන්න ඕනේ. මේ සැහැන්න සමාධියක් තියෙන්න ඕනේ. එතකොට අන්න පුළුවන් මේ දැන් සමහරලාට ඔන්න කය නිකන් පා වෙනවා වගේ දැනෙනවා. අන්න ඒක එතෙන්ද සිද්ධ වෙලා තියෙන්නේ මේ පටවි ධාතුවේ ලහු ලහු ලක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. සැහැල්ලු ලක්ෂණය ඇවිල්ලා තියෙන්නේ. සමායෙන් මට පැහැදිලි දෙන්න කොහොමද ඒක දැන් මම ඒ තත්ත්වයට යන්නේ කියන එක මට තේරෙන්නේ දැන් අපි ස්වාභාවික කය දිහා බැලුවාම මුලින් ප්‍රකට වෙනවා වෙන්න පුළුවන් ඔය තද ගති, බර ගති. ඒ වෙනුවට එතෙන්ට හිත දාන්න නැතුව පුළුවන් නම් උණුසුම් ගති ටිකක් අල්ලන්න. ඒ කියන්නේ සම්පූර්ණයෙන් එතකොට ධාතුව වෙනස් වෙනවා. ධාතු ධාතු ඒ කියන්නේ පඨවි ධාතුවෙන් යන වෙනකොට තේජෝ ධාතුවට මාරු වෙන්නේ. එතකොට අර සීතල ගතිය වගේ දැනෙන. අන්න හරි. අන්න හරි. සීතල ගතිය, උණුසුම් ගතිය. ඒ වෙලාවේදී ඔය ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. හැබැයි වෙන ප්‍රශ්නේ ඉන්න දෙනවා. දැන් බලෙන් තමයි ඒක ගන්න වෙන්නේ. ගන්න වෙන්නේ. බලෙන් ගන්නවා කියන එකට වඩා ඔය ඔක්කොම තියෙනවා. හැබැයි දැන් ඉස්මතු වෙලා ඇවිල්ලා තියෙන්නේ අන්න තද ගති, රළු ගති, බර ගති. හැබැයි අරවත් පසුබිමේ තියෙනවා. දැන් අපේ අපි චුට්ටක් විමසිලිමත් වුනහම අර පැත්තෙන් තියෙන ඒ තරම් ඉස්සරහට ඇවිල්ලා නැති අර වගේ ලක්ෂණ ටිකකුත් අල්ලගන්න පුළුවන්. මේකට හිත දානවා වෙනකොට අතෙන් හිත දාන්න. ඒ වෙලාවෙදී අර දැන් බර්ගතිය දැන්නකොට මම උමනාවෙන්ම හිතන්න ඕනද එහෙම? හිතන්න ඕනේ කියනට වඩා හිත එතෙන්ට යමු නොකර ඉන්න. යමු නොකර ඒ වෙනුවට පුළුවන් නම් වෙන වෙනත් ක්‍රමයකින් දැනෙන මේ උණුසුම් ගතියක්, සිසිල් ගතියක් නිකන් අපේ දැන් චලනයේ වෙද්දි පාදවල දැන් අපි ඇවිදිනවා කියන්නේ චලනයක් සිද්ධ වෙනවනේ. එහෙමයි. පාදේ අපි දැන් පොළේ වදින තැනට හිත දැම්මොත් තමයි තද ගතිය දැනෙන්නේ. එහෙමයි. ඒ වෙනුවට අපිටම ඒ එක පාදයක් එහෙම පොළවේ පතිත වෙලා තියෙනවනේ අනිත් පාදේ චලනය වෙනවා. අපිට පුළුවන් චලනයට හිත දාන්න. අන්න ඒ වගේ දේ මම කියන්නේ. එතකොට මේ තද ගතියට දාන වෙනුවට මේ චලනය වෙන ස්වභාවයට දානවා. එතකොට එහෙම යනකොට අර තද ගතිය අඩු වෙලා යනවද? අනිවාර්යයෙන්ම. ඒක අඩු වෙලා යනවා කියන්නේ මේ අපේ හිත පවත්වන දේ අනුව තමයි මේක දිග හැරෙන්නේ. අපි මේක මගහරිනවා, මේක අතහරිනවා. මේ ඒ වෙනුවට මේ චලනයට හිත දානවා. චලනයට දැමීම හරහා ඔන්න මේ චලන පැත්ත තමයි ඊළඟට තේරෙන්න ගන්නෙ. මෙයා එහෙම්ම අපෙන් ඈත් වෙලා ඈත් වෙලා යනවා. එහෙමයි. දැන් මම බලාපොරොත්තු වෙන්නේ දැන් සාමාන්‍ය අපි ජීවිතේදී මේ වගේ වෙන්නකොට ඉතින් ඕක හැමතිස්සෙම ඔහොම හිත හිත නෑ ඒක මුලින් පුරුදු කරන්න වෙනවා. ඒකයි අපි මේ කියන්නේ විශේෂයෙන් ධාතු ලක්ෂණ එක්ක භවනාවේ යනකොට නැතම් වෙලාවට අර අපිට පහසු එකටම හිත දාන්න ගියාම ওই වගේ පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අපහසුතාව එන්න පුළුවන්. ඒ කියන්නේ ඇතම් කෙනෙක් ඕනට වඩා චලනයේ ගතියට හිත දාන්න ගිහිල්ලා හිත ඒකෙම ඉන්නකොට අන්න කෙලවරක් නැතුව දඟලනවා. කය දඟලනවා, පැද්දෙනවා, හරි නැගලා ඉල්ලක් දෙන්නේ. එහෙමයි. අපි හිතමු තව කෙනෙක් ඕන්ට වඩා ඕන්ට වඩා කියන්නේ ඉතින් අර ස්වාභාවිකම යන තද ගතියට හිත දැම්මම ඕන කයින් ගල් වෙලා හිර වෙලා තද වෙලා ඉතින් ආයි නැගටිව් නන්ත මාරි ඔක්කොම නිකන් හිර වෙච්ච ගතියක් හුස්ම ගන්න මාරි අර තද ගතියටම යන්නේ. ඉතින් අපි මේවා තේරුම් අරගෙන අපිට තියෙන්නේ මේ කියන්නේ මේ ධාතු ලක්ෂණ වලින් කොයි දේ කොයි දේට අපි හිත නැංවත් වරදක් නැහැ. අපි ඒ වෙලාවේදී මේ ගැඹුරින් හුස්මක් අරගෙන දැන් කය සැහැල්ලු කරගත්තොත් ඒක කමක් නැහැ. වරද්දක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් අර S2 මෙහෙම නිකන් හිර වෙලා වගේ මෙහෙම මොනවාද S2 තද කරගෙන ඉන්නවා වගේ නිකන් ඔළුව රිදෙනවත් නෙමෙයි හිසරදයක් නෙමෙයි කියලා මට ඒක හොඳටම තේරෙනවා. හිසරදයක් නෙමෙයි. ඒක මොන හරි සයිනසයිඩ්ස් වගේ ඒ වගේ රෝගයක්වත් නෙමෙයි. නමුත් මේක මට තේරෙන්නේ ඒක මොකද්ද කියලා නිකන් හිර කරලා වගේ නිකන් තියෙන ඇස් දෙක අරින්නත් බෑ වගේ. ඉතින් ඒකයි මම මේ ඒක තමයි. අපි ඒවට හිත දාන්න යන්නේ නැතුව බලන්න ඒ කියන්නේ පටන් ගනිද්දිම වෙන පැත්තකට දාලා පටන් ගන්න. ඒ කියන්නේ යද්දී මේකට වෙනස් කරන්න චුට්ටක් අමාරුයි. මොකද දැන් හිත ඒක ඔස්සේම යන ගතියක් නේ තියෙන්නේ. ඒ වෙනකොට මුලින්ම වෙනත් ලක්ෂණයකට දාන්න. ඒ කියන්නේ මම එකපාරටම මේ වෙනත් දෙයක් කිව්වේ දැන් මොකද? ඒ කියන්නේ වාඩි වුණාම දැන් උදරේ පිම්බීම හැකිලිම දැනෙනවානේ. ඉතින් ආනාපාන සතිය පොඩ්ඩක් වඩලා දෙන්නේ. සමාන සංස ඒ මං උදරය පිළිබඳව නේ මට අර ගොඩක් තියෙන නහයෙන් අර මේ හුස්ම රැල්ල එන යන එක මෙතන ඒක තමයි මම කිව්වේ. දැන් ඉස්සෙල්ලා ආනාපාන සතියෙන් පටන් ගන්නෙ. එහෙමයි. ආනාපාන සතියෙන් හිත එකඟ වුණාට පස්සේ එහෙමයි. දැන් යන්න පිම්බීම හැකිලීමට. දැන් ප්‍රශ්නයක් නැහැ. ඒ දැන් අපිට මේක දැන් මෙතනින් හදාගත්ත එකඟතාවය මේ කය පුරා දැනෙන ඕනම දෙයක් ඕනම සංවේදනාවක් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා දැන් ආනාපාන සතිය පාවිච්චි වෙන්නේ මේ හිත ඒ අවශ්‍ය කරන මේ මට්ටමට ගැනීම සඳහා පමණයි. ඊළඟට ඔන්න අපි පිම්බීම හැකිලිම කියන එක සිද්ධ වෙන්නේ නිකන් චලන රාශියක් නේදන තියෙන්නේ. එතනට හිත දාන්න. කිසි ගැටලුවක් නැහැ. එතකොට මේ මේ මේ දිහා බල බලා ඉන්නවා. කොහොමද මේ උදර පේශීන් චලනය වෙන්නේ? ඉස්සරහට චලනය වෙනවා, ආපස්සට චලනය වෙනවා, ඉස්සරහට බලන වෙනවා, ආපස්සට චලනය වෙනවා. මේ චලනයේ හිත දාගෙන ඉන්න. එතකොට එතකොට යන්න වෙන පැත්තකින්. එතකොට ඒ தત્ත්වය මගහැරෙයිද? ඔව්. එතකොට බලන්නකෝ. <laughs> ඉතර පොඩ්ඩක් ඉතින් නැලවි නැලවි ඉන්න පුළුවන්. අර පැද්දි පැද්දි ඉන්න පුළුවන් එතකොට. ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගානක් නැහැ. මේ කියන්නේ අපේ හිත දාපුත් පැත්ත ටිකක් වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. අපේ නිරීක්ෂණය හරහා ඒ අපේ හිත දාපු පැත්ත වර්ධනය වෙනවා. එහෙමයි. එහෙම දෙයක් තියෙනවා. අපි ඊට පස්සේ තමයි ඕකේ එක පැත්තකින් අපි කොහොමද ටිකක් සැහැල්ලුවෙන් මේ දේ කරන්නේ. ඒ දෙයට වෙන්න ඉඩ හැරලා අපි කොහොමද මේක දිහා බොහොම මධ්‍යස්ථ විදිහට බලන්නේ කියලා ඒ ටික ටික අහුවෙන්නේ පස්සේ. එතෙක් අපි මේක දිහා ග්‍රහණය කළා තමයි බලන්නේ. එතකොට මේකත් එක්ක වර්ධනය වීමක් වෙනවා. අපේ චිත්ත ශක්තියත් එක්ක මේ ස්වභාවය නැත්තම් මේ ක්‍රියාදාමයේ වර්ධනය ගතියක් තියෙනවා. ඒක අපි භාවනාවට මේ යන විදිහම තමයි වෙන්නේ. ඔව්. ඉඳගෙන පරයන්කේ හෝ සක්මණේ ස්වාභාවිකව යනකොට ඉතින් පරයන්කේ නෙවෙයිනේ. අපි නිකන් ඉදිනදා ජීවිතේ වැඩ කටයුතු එනකොට සාමාන්‍ය ජීවිතේ එතකොට අර අපි සක්මණේ යෙදෙන ගතිය මේ දෙපතුලේ දැනෙන ගතිය තියෙනවා. ඒකේ ඒක වැරදක් නැහැ. ඒකයි. ඒ කියන්නේ පවත්වන්න පුළුවන් වෙලාවට ලේසි එක දාන්න. ලේසි එක පාවිච්චි කරන්න. අර වගේ දැන් අපි හොඳට යෙදිලා භවනාවක් කරද්දී අර පැත්ත දිගේ යනකොට ඉන්න තරම් අපහසු වෙන ඉන්න අපහසු වෙන මට්ටමකට මේක වර්ධනය වෙනවා නම් අපි අපි කියන්නේ උපක්‍රමශීලී වෙන්න වෙනවා වෙන පැත්තකට දාලා වැඩේ කරගන්න. එහෙමයි. හොඳයි. හරි. ලිඛිත ප්‍රශ්න අවසන්. හොඳයි. එතකොට අපිට අද ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසానයි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා. මම සක්මන් භාවනාව කරනකොට ඉතින් ඉස්සර නම් මම සක්මන් භාවනාවට ඉස්සරින්දම කැමැති. දැන් සක්මන කරනකොට මට දැනෙන්නේ මේ පාදේ වදිනව දැනේ නෑ. නිකන් උඩින් යනවා වගේ දැනෙන්නේ. සියුම් ගතියක්. උඩ <laughs> යන්නේ උඩ යන්නේ නෑ සක්මන් මළුවේ වැලි මළුවේ යනකොට දැන් ඉස්සර මට අර වැලි තද වෙන ගති, වැලි වල රැළෙන ගති ඒව මුකුත් දැනෙන්නේ නැහැ. මං ඇවිල්ලා බැලුවා මේ කකුලි මොන හරි ගෑවිලාවත්ද කියලා. <laughs> එහෙම දැන් නොදැනෙන්නේ. මුකුත් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ කිසිම සිතුවිල්ලක් නැහැ. පාදයේ ගැන කිසිම මෙනෙහි කිරීමක් නැහැ. නිකං යනවා නිකං අර උඩින් යන්න වගේ යනවා. අර <laughs> ඔබ වහන්සේද ලොකු ස්වාමීන් වහන්සේද මන් දන්නේ පැවසි අර නිකං අර පාදයේ සක්මන් මළුව සිප ගන්නවා වගේ. අන්න ඒ වගේ තත්ත්වයක් දැනෙනවා. හොඳයි. ඕන තරම් වෙලාවක් යන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. හැරෙන තැන්වලදී අමාරුයි. පොඩ්ඩක් ඉතින් පොඩි වෙනවා. හැරෙන බව දැනගන්නවා ඉතින්. හොඳයි. අනික කිසිම තැනක කිසිම අරමුණක් නැහැ. පාදයේ ගැන කිසිම දෙයක් නැහැ. ඒක තමයි. අපි අපි දැන් බල බලා යන්න තියෙන දැන් හිත දැන් අර වගේ දේවල් දැන් බොහොම සැහැල් වෙලා ගිහිල්ලා. හිත ඒවා දැන් ග්‍රහණය කරන්නේ නැහැ. දැන් ඕමනාවෙන් ග්‍රහණය කරන්න යන්නත් එපා. නෑ එහෙම ඕමනාවෙන් ග්‍රහණය කරන්නත් යන්නත් ඕනේ. හිතට ওই විදිහටම පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. හිතේ දැන් يعني භාවනාව දැන් යන්නේ ටිකක් අර වෙන වෙන يعني කෙරෙන පැත්තක යන්නේ. අපි දැන් කරනවා අපි අත දාලා මෙහෙවන ගතියක් නැහැ දැන්. පුළුවන් තරම් ඔහේ ඒ කය ඔහේ යනවා. අපි නිකන් හිත නිදහසේ තියන් ඉන්නවා. ඔච්චරයි. ඊට පස්සේ සක් ඉඳගත්තාමත් ආයේ අමුතුවෙන් දෙයක් කරන්නේ නැහැ. හිත දිහා බලන් ඉන්නවා. සිතුවිලි කීපයක් ආවොත් ඒවා එහෙම යන්න ඉඩ හරිනවා. ඊට නැවතත් හිත නිදහස් ස්වභාවයකට පත් වෙනවා. ඒ ස්වභාවය තුළ අපි හිත පවත්වනවා. එහෙමයි. එතකොට දැන් ඔය ඉඳගෙන කරන භාවනාව කොච්චර විතර වෙලා කරනවද? මම විනාඩි 45ක් විතර කරන ඔබ වහන්සේට එක සැරයක් වුණේ මම වැඩිපුර කාලේ දැන් එපා කියලා. ඔව් ඒක තමයි මම දැන් ආයි ආයි බලන්න හැදුවේ මේ කොච්චර ඉන්නවද කියලා. මේ විනාඩි 45ක් විතර ඉන්නවා. දැන් ඒ කියන්නේ හිතට සිතුවිලි එන්නෙම නැද්ද අනිත් කටයුතු වලදී? නෑ මෙහිමයි දැන් අනිත් කටයුතු වලට එහෙම ඉන්නේ මට පුළුවන් ඒ කරන කාර්යය ගැන සිතේ ඒකට හිත යොදලා කරන්න. බාහිර අතීතයටවත් අනාගතයටවත් එහෙම යන්නේ නැහැ. ඊයේ උදේ පරියන්කෙදි මට දැනුණා අර සිතින් සිත බලාගෙන ඉඳෙද්දි එක පාට හිත මේ ඇතුලකට කොහෙද යනවා වගේ. ඉතින් අර මේ සාමාන්‍ය ඉස්සෙල්ලා මේ අත්දැකීමක් අර පොඩි ළමයි බලන්නේ ලින්දට මොන හරි වැටුනම් කොහෙද ඒක ගියේ කියලා. ඒ වගේ මම මනසින් එක ගැන හිතුව මොකද්ද ඒ උනේ කියලා. මට පස්සේ හිතන ඕන එකක් කියලා මම අර අරමුණු සිතුවිලි ආවේ නැහැ. කිසිම ඇඟට කිසිම වෙහෙසක් නැහැ. දැනීමක් ඇඟේ නැහැ. මං අර දිහා නිකන් බලාගෙන හිටියා අරමුණකින් තොරව. හරි. එතකොට ඒ කියන්නේ අනිත් කටයුතු කලද්දී සිතට සාමාන්‍යයෙන් අපි තුන් කෑම බීම ගන්නකොට එහෙට මෙහෙට යනකොට වතක් පිළිවෙතක් කරනකොට හිතේ පොඩි සිතුවිලි ස්වභාවයක් එනවද නැත්නම් ඒකත් ඒත් ඔහේ නිකන් හිස් ස්වභාවයකම තියෙනවද හිස් ස්වභාවය තුල ඉන්න බොහෝ විට බොහෝ විට හොඳයි වරදක් නැහැ මේ දැන් විපස්සනා පැත්තක් වෙන නම් පොඩ්ඩක් තව අවසල ගන්නත් වෙනවා ඒකයි මේ <laughs> එතකොට තමයි අපි කොහොමද හිත ගිහිලා ආය අල්ලන්නේ කියලා තේරුම් ගන්නෙ ඒ හින්දා මේ සක්මනේදී බලන්න ඕන නම් පොඩ්ඩක් හිත පොඩ්ඩක් නිකන් අර දැහැනේ දැහැන්ගතව යනවා වෙනුවට පුළුවන් ද නිකන් පොඩ්ඩක් ඊට වඩා චංචල ස්වභාවයකින් යන්න. එතකොට කොහොමද හිත හැදිරෙන්නේ? කියන්නේ අවට සද්ද වලට ඒවට කියන්නේ චුට්ටනිය විපරමින් යනවා. වට පිට පොඩ්ඩක් බලමින් යනවා. කොහොමද එතකොට හිත හිතට පොඩ්ඩක් නිදහසක් දෙනවා. දැන් ඌමනාවෙන් කරනවා වෙනුවට හිත නිකන් පොඩ්ඩක් ඔහේ යන්න අතහරිනවා. හිතට ඔහේ කැමති තැනකට යන්න ඉඩ හරිනවා. එතකොට දැන් එයා කොහෙද යන්නේ? එතකොට සමහරට හිතමු දැන් අපි පරණ මතකයකට ගියා. මතකයකට ගියාම ඒ ඇයි ඒ අපි මතක කෝටි ගණන් තියෙනවනේ අපිට. ඇයි මේ විශේෂ එකක් විතරක් එයා ඇල්ලුවේ? ඒ අල්ලලන් ඔන්න ඒකට අදාළව යම්කිසි තණ්හා ස්වභාවයක්, මාන්නයක් මොන හරි ඔය වගේ හේතු ටිකක් තියෙනවා. යන්නේ ඒවා තේරුම් ගන්නයි තියෙන්නේ. අපි ප්‍රඥාව වර්ධනය කර ගැනීම සඳහා මේ කෙලෙස් දැන් භාවිතා කරනවා. කෙලෙස් වලින් තමයි කෙලෙස් වලට යන දිහා බැල බලා තමයි ප්‍රඥාව වර්ධනය වෙන්නේ. මොකද ඒ කෙලෙස්ය හඳුනාගත්තා නම් ඔන්න ඒ හරහා ප්‍රඥාවක් වර්ධනය වෙනවා. ඊළඟට ආයේ ඒ ක්ලේශයට අහු වෙන ගතිය පොඩ්ඩක් අඩු වෙනවා. ඒ නිසා පොඩ්ඩක් දැන් තව තවස හැල්ලුවෙන් යන්න හිත දිහා බලාගෙන හිතට පොඩ්ඩක් යන්න දෙදී ඒ යන යන තැන් වලින් හිත නිදහස් කරගන්නවා. අර මේ නිදහස භුක්ති විඳින්නට කමක් නැහැ. ඕන්ට වඩා සමාධි කිරීම හරහා අර ඒ සමාධි ශක්තිය හරහා තමයි මේක අරමුණු නොගෙන ඉන්නේ. ඉතින් අර ප්‍රඥා වර්ධනය කිරීමයි සමාධියෙන් අවශ්‍ය පදනම සමබරතාවය සකස් කිරීමයි මේ දෙක අතර මේ හරිම 아무තු සම්බරතාවයක් පවත්වන්න වෙනවා. ඒකේ තමන්ගෙම දවසේ කටයුතු අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ දිනෙදා අනිත් කටයුතු අනිත් කටයුතු අනුව වෙනස් වෙනවා. අපි හිතමු දැන් අපි ගෙදර ඔන්න ලොකු කලබලයක් තියෙන වෙලාවක ඔන්න යාළු මිත්‍රයෝ ඇවිල්ලා, කට්ටිය ඇවිල්ලා. ඉතින් හුඟා කලබල කලබල සහිත නම් ඔන්න හිත කොහොමත් ඉතින් වික්ෂිප්ත ස්වභාවයනේ. ඒතකොට ඔන්න පොඩ්ඩක් අමාරුයි. ඔන්න හිතට සිතුවිලි වැඩියෙන් එනවා. පොඩ්ඩක් ඉතින් එතකොටතර ආයි සමාධි කළා. මෙයාව මේ සිසිල් කළා ගන්න වෙනවා. තවත් දවසක මොකක්වත් නැහැ. ඔහේ ඉන්න ගතියක් තියෙන්නේ. ඒතකොට ආයි අලුතෙන් සමාධි කරන්න උවමනාවක් නැහැ. අර ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ ඒ ඒ ඒ දවසට අනුව කොහොමද අපේ හිතේ හැසිරීම. ඒ ඒ අනුව තමයි දැන් අපි අපි එතකොට හිතට අදාළ මේ විදිහට කටයුතු කරන්න තියෙන්නේ. එහෙමයි. ඔබ වහන්සේ මට දවසක් කිව්වනේ ඒක කමතහනකදී ඒක රික්ටිට් එකකදී මේ පොඩ්ඩක් ගැටෙන තැන් වල ඉන්න කියලා. අන්න හරි. ඔව්. එහෙමත් දැන් ඉන්නව මං යන්නේ නැහැ. ඉස්සර මට පොඩ්ඩක් නැත්තම් ඒ ඇටැක් එක යනවානේ. දැන් නෑ එහෙම. හොඳයි. දැන් ඉතින් මගේ පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්නවා. ඔව් නෑ ඒක තමයි ඒ කියන්නේ අපි දැන් ඇත්තටම කියනවා නම් මේ කියන්නේ දැන් විපස්සනාවේ අපි කියන්නේ වර්ධනය වෙන්න නම් ටිකක් අනිත්‍යයගෙනුත් උදව් ලැබෙන්න ඕනේ. එහෙමයි. ඉතින් ඒ කියන්නේ අනිත්‍යය උදව් කරන්නේ අපිට කෙලස් ටික පෙන්නලා දීලා. ඒතකොට අනිත්‍යයත් එක්ක අපි කටයුතු කරද්දී අපිට ඕන විදිහට අනිත්‍යය කටයුතු කරන්නේ නැහැ. අපිට ඕන දේ සිද්ධ වෙන්නේ නැහැ. අනිත්‍යය අපි අකමැති දේවල් කරනවා. ඒ හරහා ඔන්න අපේ හිත ගැටෙනවා. ඒ හරහා අපි ප්‍රකෝප වෙනවා, වික්ෂිප්ත වෙනවා, හිතේ කලබල වෙනවා. ඉතින් ඒ හරහා වුණ අපි තේරෙනවා තාම තාම යට තියෙනවා කෙලෙස්. තාම මම ලොකුවට හිතන් හිටියට මම තාම හොඩියවන් තින්නේ. ඊළඟ තේරෙනවා. එතකොට අර එහෙම එහෙම තමයි මේ කෙලෙස් කෙලෙස් එන පසුබිම හරහා. ඒ කෙලෙස් එන්න නම් එයා එයාට උමනා කරන පසුබිමක්. ඒ උමනා කරන හේතු ටික සකස් වෙන්න ඕනේ. කියන්නේ අනුසය කියන්නේ කර නිදාගෙන ඉන්නේ. එහෙමයි. ඒ නිදාගත්තු ස්වභාවයෙන් අවදි වෙන්න නම් ඒ අවශ්‍ය කරන මේ හේතු ටිකක් සකස් වෙලා ඉන්න ඕනේ. අනිත් අය හරහා තමයි දැන් හොංකලාට ඔක සකස් වෙන්නේ. අනිත් කටයුතු වල යෙදීම හරහා. එතකොට දැන් හරියන්නේ ප්‍රායෝගික භාවනාවක්. ඒ කියන්නේ අපේ භාවනා කරනවා කියලා මුලදී ඉඳගෙන කරන භාවනාවෙන්, ඇවිදිමින් කරන භාවනාවෙන් මේ මෙතනින් තමයි අපි මේ විකතකින් මේ උමනා කරන අපේ මානසික උමනා කරන ශක්තිය වර්ධනය කරගන්නේ. හැබැයි ඊට පස්සේ ඊට පස්සේ අදහසක් නැහැ මේක දිගටම ඔහොමම ඉන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. يعني දැන් මේ අනිත් වැඩ වෙන කටයුතු වල යෙදෙනවා අනිත් අයත් එක්ක හැසිරෙනවා කතා බහ කරනවා ඒවත් කරනවා ඒ ක්‍රීම හරහා තමයි දැන් ඔන්න කෙලෙස් පහළ වෙන්නේ එහෙමයි ක්‍රීම හරහා ඇති වෙන කෙලෙස් කොහොමද දැන් මං අර හදාගත්ත දිනු කරගත්ත ශක්තිය හරහා මම দমনය කරන්නේ ස්වාමීන් වහන්සේ මෙහෙම එකක් වෙනවා දැන් අර එහෙම ගැටෙන අවස්ථාවක් වෙනවනේ එතකොට හිතෙනවා ඒකෝ මට හිතින් එනවා ඔක උපේක්ෂා සහගතෙන් බලන්න ඕක දිහා ඔහොම එම වෙනවා ඒ වෙලාවට මම ඒක ගැන උපේක්ෂාවෙන් බලන්න. ඒක කමක් නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවෙදී ප්‍රඥාවෙන් විවිධ ක්‍රම පෙන්ලා දෙන්න පුළුවන්. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ක්‍රමයෙන් අපි අනුගමනය කළ යුතුයි කියලා අපිට නීතියක් වශයෙන් පනවන්න බෑ. ඒ වෙලාවේදී කැමැති විදිහකින් හිත හිත ඒ ක්ලේශයෙන් නිදහස් කරගන්නයි තියෙන්නේ. ඔව්. හරි. හොඳයි. හොඳයි. දරුවන් සම්මත. හොඳයි. දරුවන් සම්මත. අනුහස මේ වරින් වර සඳහන් වෙනවා මේ ණය විපස්සනා. ඔව්. මට ඒක <laughs> පොඩි ගැටලුවක් වගේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ ණය විපස්සනාව කියන්නේ. ඔව් ණය විපස්සනාව කියන්නේ අපි දැන් අපි සාමාන්‍යයෙන් කරන විපස්සනාවේදී ඍජුව අපි අරමුණක් අපි තුමු අරමුණක් සහිතව යන විපස්සනාවකදී නම් ඔන්න අරමුණක් දෙහා නිරීක්ෂණය කරනවා. අපි තුමු කයේ වේදනාවක් හටගත්තා. ඒ වේදනාව හොත් අපි හොඳට හිත යොදලා මේ මුහුණට මුහුණලා තියලා බලාගෙන ඒ ඒ හරහා නිරීක්ෂණය කරනවා. එතන එතන ඒ ඒ නිරීක්ෂණය හරහා ඉතින් විපස්සනාවක් වැඩෙනවා. නමුත් දැනුවත්ව යන්නේ අරමුණක් සහිතව ඍජුව විපස්සනාව සිද්ධ වෙනවා. නමුත් හිතන්න දැන් මේ ආපෝ අත්දැකීමම අපිට කල්පනා කරලා බලන්න පුළුවන් දැන් වෙන කෙනෙක්ගේ සිද්ධ වෙන්නේ toy දෙමයි. ඒ කෙනා කෙන ඒ කෙනාගේ වේදනාවක් හිතේ නැත්නම් කයේ පහළුණාම ඒ විදිහටම නිරීක්ෂණය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නැත්නම් එතන තියෙන්නේ ඒ වගේම දෙයක්. ඒ දැන් හැබැයි අපි එතෙන්ට හිත දාලා බැලුවේ නැහැ. කියන්නේ අපිට බැහැනේ වෙන කෙනෙක්ගේ ඇතුලේ තියෙන වේදනාවක් අපිට දැක ගන්න බැහැනේ. අපි අපේ දේ නිරීක්ෂණය කිරීම හරහා ඒ ලැබපු අත්දැකීම දැන් තවත් තැන්වලට ආරෝපණය කරන්න පුළුවන්. තවත් තැනකට මේ අනුමානය වශයෙන් යොදන්න පුළුවන්. දැන් අපිට අපිට ලැබිච්ච අත්දැකීම් ටික ප්‍රමාණවත්. මොකද අපේ විදිහටමයි තවත් තැනකත් වැඩ කරන්නේ. අපි තමු දැන් අපේ හිත දිහා අපි බලමු බලුවා. බැලුවාම නම් අපේ හිතේ තියෙන කෙලෙස් ස්වභාවයන් අහු වෙනවා. නැත්තම් හිත ග්‍රහණය කරන හැටි, ගැටෙන හැටි, ඇලෙන හැටි ඔන්න තේරෙන්න ගන්නවා. ඉතින් අපිට තේරෙනවා ඔන්න අනිත් කෙනෙක්ගෙත් තියෙන්නේ ඕකමයි. හයි වෙනසක් කියලා නැහැ. අපි මිනිස්සය වශයෙන් අපි කාටත් පොදු පොදු හිතක් තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ ධර්මය එදා වගේම අදත් වළංගු. ආයි මෙතන කිසිම වෙනසක් නැහැ. එදා දැකපු විදිහටමයි උන අදත් වැඩ කරන්නේ. ඒකයි ධර්මයේ තියෙන සාඛාත ස්වභාවය. අකාලික ස්වභාවය කියන්නේ මේකයි. එදාට යම් විදිහකින් වළංගු නම් අදටත් ඒ විදිහටම වළංගුයි. අනාගතෙටත් ඒ විදිහටම වළංගුයි. මොකද අපේ හිත වැඩ කරන්නේ එකම විදිහට. අපේ කයවල වැඩ කරන්නේ එකම විදිහට. ඉතින් ඒ නිසා අපි විපස්සනාව සඳහා ඍජුව භාවිතා කරපු අරමුණු අපි තුමු අපි නිකම් උදාහරණයක් වශයෙන් මම මේ කියන්නේ අපි තුමු අරමුණු 1000යි අපි භාවිතා කළේ. හැබැයි ඉතිරි කෝටි ගණන් දේවල් හැසිරෙන්නේ මේ විදිහටමයි කියලා අපිට තේරෙන්න ගන්නවා. ඒකට කියනවා ණය විපස්සනාව කියලා. කියන්නේ දැන් අපි ඇත්ත වශයෙන් මේ ඍජුව එක අත්දකලා නැහැ. නමුත් මේ කරපු වඩපු අස්පනා පිට දැකපු දෙක දේ හරහා අර අත්තන්ට දාලත් බලන්න පුළුවන් එතනත් වෙන්නේ ඒකමයි කියලා. පැත්තෙත් එහෙම දෙයක් තමයි හිතන්න වෙන්නේ. මොකද අපි අජ්ජත් දෙයක් තමයි මුලින්ම විපස්සනාවට භාජනය වෙන්නේ. නමුත් බහිද්දාදේත් ඒ අනුවම හිතා ගන්න පුළුවන්. හොඳයි අපි පොඩ්ඩක් ඉතින් අපේ මෑණියන් එහෙම අහමු බලන්න මොකද තොරතුරු කියලා. ඔව්. කියන්න. පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඊයේ දවසේ හොඳ විවේකයක් විරේකයක් කළානේ. ඔව්. ඇත්තටම අද උදේ දැන් මම අර ඉන්න මට්ටමේ ඉඳගෙන ඔව්. බලාගෙන ඔන්න සිත දිහා දැන් අර කලින් වගේ අර විදිහට උතුරාගෙන එන සිතුවිලි මොකුත් නැහැ. බොහොම නිෂ්කලංකයෙන් සුවදායක බොහොම එතන හරි නික්ලේශී භාවයකින් උන්නේ. බොහොම ඉන්නකොට මා ඉදිරියට මිනිස් ඇට රැකිල්ල ආවා. ආවා දිහා මම බැලුවා ඒක ඇට රැකිල්ලක්. ඒක එහෙවම ගණන් ගත්තේ නෑ ගියා. හරි. තවත් ওই විදිහටම විනාඩි 10ක් විතර වුණා. දැන් මං ඉන්නෙත් ගොඩාක් ඉහළක වගේ. නිකන් අහසේ ඉන්න ගානට වගේ. ඉහළ ඉන්නේ. ඒ ඉන්න මට්ටමේම ඊටත් ඉහළින්. ලස්සන සම්බුද්ධ මාලිගාවක් මට ඈතට පේනවා. දැක්ක ඒක සම්බුද්ධ මාලිගාවක් ඒක ජන්නරිය. ඒක ජනන් ගත්තේ නෑ. හොඳයි. තවත් උන්න. බොහොම සහැල්ලුයි, බොහොම නිදහස් මනසකින් බලාගෙන උන්නේ. ඔහම ඉන්නකොට ඇත්තටම මං ඒ මම කියලාත් එතන කෙනෙකුත් නෑ ඇත්තටම. දැන් ওই වලාකුළු ගොඩ තමයි තියෙන්නේ. ඔය වලාකුළු අතරින් එක සැරේට පැවිදිරුවක් මතුවුණා. ඒ පැවිදිරුව මතුවලා ඒ එකම තවත් පැවිදිරුවක් මතුවුණා. අර පැවිදිරුවක් මේත් පැවිදිරුවක්. ඒ පැවිදිරුව ඒ ඉස්සෙල්ල පැවිදිරුව දිහා බලලා මේ පැත්ත බලනකොට ඒත් පැවිදිරුව අර පසුව පෙනුණු පැවිදිරුව පා වෙලා ගියා. ඒකත් ගියා මේකත් ගියා ඉවරයි. දැන් බොහෝම නිස්කලංකයි. කිසිම කෙලෙසයක් නැහැ. එහෙම සුන්දර තැනක් <laughs> මගේ ජීවිතේටම ආවේ නැහැ. බොහෝම නික්ලේශී තැනක්. හොඳයි. එතන ওই විදිහට මම විනාඩි 10ක් විතර වුණා. ඊට පස්සේ මම කල්පනා කර මොකද්ද මට උනේ කියලා. හිතාගන්න බැහැ. පරයන්කෙන් නැගිටලාද කල්පනා කරේ? නෑ නෑ නෑ. ඒකෙම ඉඳගෙන මං හිතුවේ මොකද්ද උනේ කියලා. ඊට පස්සෙත් මං තවත් හිතනවා. එතන නිකන් දැන් ඒ උන්නු තැන නිකන් හරියට මං නිකන් මෙහෙම මෙහෙම බලාගෙන ඉන්නකොටත් මට දැනෙනවා මං දැන් එතනද ඉන්නේ කියලා. ඒ තරම් නිහඬව කිසිම ගැටීමක් ඇලීමක් මොකුවත්ම නැහැ. එතන හරීම පිරිසිදුයි බොහොම නිදහස් රාග දේශ මොහ මදමාන මොකුවත් නැහැ බොහොම ඉන්න පුළුවන් එතන. ඉතින් මොකද්ද තැන දන්නෙත් නැහැ. උනේ මොකද්ද කියන්න දන්නේ නැහැ. ඉතින් මට ඒකත් ඒක තමයි. දැන් අපි කියන්නේ ඔය වගේ අත්දැකීම් වලදී අපි හිතන්න යන නරකයි. දැන් අර දැන් එකක් තමයි දැන් මෑණියෝ අද කරලා තියෙන ක්‍රමේ හරි එක එක දේවල් පෙන්නනවා අපිට සුබ සංඥා එනවා අසුබ සංඥාත් එනවා දැන් නම් මුලින් අසුබ සංඥාවක් ආවා යට සැකිල්ලක් වශයෙන් ආවා ගණන් ගත්තේ නැහැ ඒක හැම අතහැරලා දාන්නේ මේක සංඥාවක් විතරයි පොදු සංඥාවක් විතරයි ඊළඟට ඔන්න සුබ සංඥාවක් එනවා ඔන්න සම්බුද්ධ මාලිගාවක් බැලුණා පෙනුණා ඒකත් හැබැයි සංඥාවක් විතරයි බැලුවෙත් මොකුත් නැහැ අපි අපි තමයි මේවට නම් දෙන්නේ මේවා හුදු සංඥා පමණයි එහෙමයි ඊට පස්සේ ඔන්න සම්බුද්ධ මාලිගා සංඥාවත් ගියා ඊට ඔන්න ආයි පැවිදි සංඥාවක් ආවා. ඊට පස්සේ ඒකත් ග්‍රහණය කරේ නැහැ මේකත් සංඥාවක් පමණයි. ඒකත් ගියා. ගියා. ඉතින් මේ මේ මේවට තමයි අපි අහු වෙන්නේ. පුළුවන් තරම් මේ සංඥා සංඥා වලින් ගැලවෙන්න ඕනේ. මේ සංඥා කියන්නේ අපි මුලා කරන ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංඥා මිරිඟුවකට උපමා කළා. එහෙමයි. මේ ඔක්කොම මිරිඟු කියලා හිතාගන්න. සංඥා කියන්නේ හුදු මිරිඟු පමණයි. ඉතින් මේ සංඥා ඔස්සේ නෙමෙයි භාවනාව වැඩෙන්නේ. දැන් හුඟක් දෙනෙක් ඉන්නවා සංඥා වලට අහු වෙච්චා. සමාජයේ දිහා බලන්න සමාජයේ ඉන්න ඕන තරම් කට්ටිය මේ සංඥා ඔස්සේ ගිහිල්ලා. ඉතින් මාත් ඉස්සර එහෙම වුණානේ. <laughs> ඒක තමයි. සංඥා ඔස්සේ යන්න යෑමෙන් තමයි අපි අහුවෙන්නේ. මේ සංඥා කියන්නේ වගේ ඉතින් අපේ හිතින්ම හදලා දෙනවා. කියන්නේ සංඥා නානුසෙන්ති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සංඥා අනුසයක් තියෙනවා අපි ගාව. ඒ අනුසය වශයෙන් අපේ හිත බොහොම නිස්කලංක වුණාම හිතට අරමුණක් නැතුව ඉන්නකොට අන්න මායя නැත්තම් අපේ මායя කියනට වඩා ඉතින් අපේ කෙලෙස් මායя හදලා දෙනවා අන්න සංඥා ටිකක් මතු කරලා දෙනවා. සංඥා ටික මතු කරලා දුන්නාම ඔන්න අපේ හිත ඒක අල්ලන් තමයි ඉන්නේ. අපි ඒකට මුලා වෙනවා. මුලා වෙලා ඒක ඔස්සේ කතාවක් ගොත ගොත ඔන්න ඉතින් මුලා වෙලා යනවා. නමුත් අපි ප්‍රඥාවෙන් තේරුම් ගන්න ඕනේ මේ මේ අනුසය පහළ වෙන්නේ. මේ අනුසය තමයි මතු කරලා දීලා තියෙන්නේ. මේක මේ හුදු සංඥාවක් පමණයි. මේක හුදු මිරිඟුවක් පමණයි. මේක එහෙම්ම යන්නත් හරිනවා. ඒක උඩ කතන්දරයක් ගොතන්නේ නැහැ. ඒක උඩ ප්‍රපංච කරන්නේ නැහැ. ඉතින් අත්හැරියනම් ආයෙත් අපේ හිත අර නිදහස් ස්වභාවයේ පවතිනවා. එච්චරයි. ඒ කියන්නේ මේ නිදහස් ස්වභාවය හිතන්න එතන තමයි ෂේම භූමිය. ඒක තමයි නිකලස් තැන. එතන තමයි රාග ద్వේෂ මෝහ නැති තැන. ඩෑෂ් පියාගත්තාම මම දැන් එතන ඉන්නවා වගේ තමයි ඒ උදේ ලැබුව අත්දැකීම. මේ මොහොතේ මට මේ කතා කරත් මට ඩෑෂ් නිකන් යටින් පේන්නේ එතන ඉන්නවා ඒ බොහොම ඒ පැහැදිලි ස්වરૂපයේ එතන නික්ලේශී භාවයෙන්ම තමයි තියෙන්නේ. එතනටම ඒකම තමයි වෙන්නත් තියෙන්නේ. අපි පුළුවන් තරම් දැන් අපේ හිතට පුරුදු කරනවා මේ නික්ලේශී තැන රැඳෙන්න. එහෙමයි. දැන් අපිට මේ නික්ලේශී තැනක් අවශ්‍යයි කෙලෙස් ප්‍රහාණය කරන්න නම්. දැන් අපි කෙලෙස් ප්‍රහාණය කරනවා කියන්නේ කෙලෙස් කපා හරිනවා කියන්නේ අපිට කෙලසුන්ගෙන් තොර තැනක් හම්බ වෙලා තින්නත් ඕනේ. ඒතර මේකට සාපේක්ෂව තමයි අපි බලන්නේ ආ දැන් මේ ආවේ කෙලෙසයක්. මේ නිකලස් තැනක අපි හිටියා. හැබැයි දැන් ඔන්න හිත යනවා සංඥාවක් ඔස්සේ එළවිගෙන එළවිගෙන යනවා. හැබැයි මේ දැන් හිටිය කලින් හිටිය තැන ඊට වඩා ශාන්තයි, ඊට වඩා ප්‍රණීතයි, ඊට වඩා කෙලස් නැහැ, ඊට වඩා නිදහස් හිස් කියලාන්න තේරෙනවා. ඊට පස්සේ මේක කෙලස් කියලා තේරෙනවා. ඊට පස්සේ මේක අතහරිනවා ඉතින්. මේක අතහැරලා නැවතත් හිත මෙතෙන්ට තමයි යන්නේ. ඉතින් හින්දා මෙතන තමයි අපි පුළුවන් තරම් මේ අපේ මේ නිදහස් තැනක් වශයෙන්, නික්ලේශී තැනක් වශයෙන් ඇසුරු කරන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මපද එහෙම කියන්නේ උත්ථානේ නප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාද මෙහතාවි මේ දීපං කෛරාත මේධාවි යං ඕඝෝ නාභි කීරති කියලා. අහලා තියෙනව නේද? ධම්මපදයේ ගාතාවක් එන්නේ. අන්න මේ බොහොම උත්සාහයෙන් අප්‍රමාදයෙන් සංයමයෙන් යුක්තව අන්න ප්‍රඥාවන්තයා මේ කෙලෙස් සැඩපහරවතුර කෙලෙස් සැඩපහරට හසු වෙන්නේ නැති දීපයක් තනා ගන්නවා. ඒ දීපේ තමයි දැන් මේ හම්බෙලා තියෙන්නේ. ඒ දීපේ යන කෙලෙස් සැඩවහට හසු වෙන්නේ නැහැ. හැබැයි අපි අපි මුලා වුණොත් කෙලෙස් සැඩවහට අහු වෙනවා. එහෙනම් මේ මේක හඳුනගන්න මේ කෙලෙස් සැඩ පහලට හසු වෙන්නේ නැති නිදහස් ස්වභාවයක්. නිකලෙස් ස්වභාවයක්. ඒ ස්වභාවය තමයි දැන් අපි පුළුවන් තරම් හිත පවත්වන්න තියෙන්නේ. අර පැවිදිරුවත් ඒ වගේ ක්ලේශයක් වෙන්නේ නැති. එච්චරයි. එච්චරයි. කොයි සංඥාවක් එච්චරයි. සංඥා ඔස්සේ නෙමෙයි යන්න තියෙන්නේ. ප්‍රධානම ප්‍රධානම මේ අපි අහුවෙන තැනක් තමයි ඒක. හුඟා දෙනෙක් අහුවෙනවා සංඥා ඔස්සේ යනවා. ඉතින් ඔන්න බ්‍රහ්මයා කතා කරා කියනවා, අම්මා කතා කරා කියනවා, තාත්තා කතා කරා කියනවා. නෑ අර ගණන් ගන්න නැතුව ඇරියම ඒක ගියයි. එච්චරයි. ඒක අපිමයි පෝෂණය කරන්නේ. ඒ සංඥා නිකන් පොඩ්ඩක් ඔළුව දාලා බලනවා. ඉතින් අපි එන්න කියලා කතා කරලා තේ එකක් එහෙම දුන්නා නම් ඉතින් ඉවරයි. ඉවරයි. ඉතින් අපි ආවා. ඉතින් අපි නිකන් නිකන් ගණන් නොගෙන ඉන්නයි තියෙන්නේ. ඒක අපේ නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි. එහෙමයි. එහෙමයි අත්හැරලා දානවා. බුදුහාඳුර හැම ස්කන්ධයක් සම්බන්ධෙම කියන්නේ ඒකනේ. රූපස්කන්ධයටත් එහෙම කියනවා. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය. හැම එකක්ම බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේවා එකක්වත් බලාගෙන නෙමෙයි, අල්ලන්න එපා. අල්ලන්න එපා. ඔව්. ඒ හින්දා බුදුහාඳුර කියන දේ තමයි අපි පිළිගන්න තියෙන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා අපිට පේන්නනවා මේකක්වත් අල්ලන්න යන්න එපා. අල්ලගත්ත දැන මායя. ඇල්ලුවා නම් එතන මායයට අහු වීමයි වෙන්නේ. ඉතින් පුළුවන් ද අපිට මේ කිසිම දෙයක් කිසිම අරමුණක් තණ්හාවෙන් රාගෙන් දේශයෙන් මෝහෙන් අල්ලන්නේ නැතුව පුළුවන් ද අපිට මේ හිත පුළුවන් තරම් නිදහසක පවත්වන්න. එතනම තමයි අපේ හික්මීම තියෙන්නේ. ඔය එතන ඉන්න පුළුවන් දැන් මං උදේවත් දැක්වීම ලැබුවේ. මේ දක්වාත් මං ඉන්නෙත් එතනමයි. ඉතින් ඒක දිගටම හැමම කරනවනේ. අන්න හරි. කියන්නේ මේ தත්ත්වය තුළ බොහොම නිදහසේ දැන් හිත පවත්වන්න. දැන් අපි ඉස්සර මේ தත්ත්වයට යන්නේ ටිකක් අරමුණු වල ඇතීම් නැතිම් ස්වභාවයක් දැකලා ටිකක් විපස් මේ භාවනාවක් වඩලා එහෙම නැත්නම් ටිකක් සමාධියක් සහිත තමයි මේ තන අපි හඳුනගන්නේ. අමාරුවෙන් හඳුනගන්නේ. අමාරුවෙන් ප්‍රතිපදාවකින් හඳුනගන්නේ. හැබැයි මේක බහුලීකృత වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ தත්ත්වය අර අපේ අපිට උරුම වෙනවා. මේ தත්ත්වය අපේ නිකන් භුක්තියට සින්න වෙනවා වගේ. දැන් අපිට ඕන් ලාවක හිත දාන්න පුළුවන් එතෙන්ට. එහෙමයි. ඇවිදිනකොටත් එතෙන්ට හිත දාන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් එතෙන්ට හිත දාන්න පුළුවන්. අන්න ඒ වගේ தත්ත්වයට අපි මේක පුළුවන් තරම් වර්ධනය කරන්න තියෙන්නේ. එතකොට ඒක අපිට අපි සතු දෙයක් බවට පත් වෙනවා. එතන ඇති දෙයක්වත් නැහැ ඉතින්. එතන මුකුත් නැහැ. නිදහස් ස්වභාවයක් විතරයි තියෙන්නේ. නිදහස පමණයි. ඔව්. ඉතින් මේ නිදහස පාවිච්චි කර කර අපි මේ හිත දැන් මේ නිදහසේ ඉන්නකොට හිත ගිහිලා ඔන්න ආයි ක්ලේශයක් අල්ලනවා. පරණ මතකයක් එනවා ඔන්න අර තාරගාපු එක මතක් වෙනවා. මතක් වුණාට අතහරිනවා. ඊට පස්සේ ඔන්න බුදුහාඳුරෝ මන්දිරයක් හදනවා ඒකත් අතහරිනවා. ඊළඟ මේ ඔක්කොම අල්ලන්න පුළුවන් අරමුණු මේ එන්නේ. එන්නේ. බොහොම කොහොම මේ ප්‍රනීත අරමුණු එන්නේ එක්කම අතහැරිලා විතරයි තියෙනවා. ආය යට සැකිල්ලක් එනවා. ඒකටත් බය වෙන්නේ අතහරිනවා. සංඥා විතරයි. සංඥා විතරයි. ඔච්චරයි ඒ කියන්නේ මේ தત્ත්වය දිගටම කරගෙන දිගටම කරගෙන යන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි. හොඳයි. කවදා හරි ඉවරයක් වෙන්න. <laughs> එච්චරයි. <laughs> කවදා හරි ඉවර වෙන්නේ නේද? ඒක තමයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේ. ස්වාමීන් වහන්සේ. ඔව්. අර සක්මන ඉවර වෙලා පරියන්කෙට එනවනේ මම. ඒ ආපු ඒ හිතම පරියන්කේ විනාඩි 3ක් විතර ගියාම එක්කෝ ආස්වාස ප්‍රාසාසය එහෙම නැත්නම් පිම්බීම හැකලින් දෙක විනාඩි දෙකක් විතර ඒක නැවත ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙලා ඒක සංසිඳීගෙනම යනකොට එතකොට කිසිම කයි ස්වභාවයක් මුකුත්ම දැනෙන්නේ නැතුව ඒ සංසිඳුණු ස්වභාවයේම විනාඩි 30ක් 35ක් විතර ඉන්නවා. හරි. ඒ ඉඳලා ඊට පස්සේ ආයේ තවත් ටිකක් වෙලා යනකොට උන් ආයේ දිග දැන් උන මං චුට්ටක් දැන් මෙහෙම නැමිලා හිටියා වගේ පොඩ්ඩක් නැකලා මං දිග ආස්වාසයක් හරි ගන්නවා. ඒ ගත්තට S2 ආය අරින්නේ නැහැ. නැවත මට වෙලාවක් ඉදිරියට යන්න පුළුවන් තියෙනවා. එහෙම යන්න වරදක් නැහැ. වරදක් නැහැ. වරදක් නැහැ. කියන්නේ නිකන් අර දීර්ඝ හුස්මක් ඒ වගේ අවස්ථාවකදී නිකන් මේ පෙන්눔 කරන්නේ මේ තව නිකන් තව පඩියක් නැග්ගා වගේ. ඔව්. ඒකේ වරදක් නැහැ. තව ඉස්සරහට යන්න. එහෙම දිගට යන්න. තවත් තවස් දැන් ඒ වෙලාවේ දැන් පරයන්කේ මාරු කරත් ඒ තත්ත්වෙම ඉන්න පුළුවන්. මට තේරුන්නේ නැහැ. ආයි කියන්නේ. දැන් අපි කියමු දැන් එහෙම ඉඳලා චුට්ටක් ඕනනම් ආයි සැරයක් මොකක් හරි පරයන්ක අපි කකුල් දෙක දිගාරිනවා. ඒ වෙලාවෙත් ආය අර දැන් S2 අරින්න නැතුව ඒ තත්ත්වෙම්ම යන්න පුළුවන්. යන්න පුළුවන්. යන්න. එහෙම එහෙම පැයක් විතර හිටියා. ඉතින් ඒ පැයටම මට හිතුණා නිකන් <laughs> විඥානේ ලොක් වෙලා වගේ කිසියම් දෙයක් නැහැ. දැන් අර දැන් ආයෙම හිත දිහාම බලාගෙන ඉන්න පුළුවන්. හරි. දැන් ඔක කියන්නේ කලින් ස්පර්ශ කරපු තත්ත්වයක් නේ දැන් ආයෙ ඔය දැන් දැන් තන් අහුවෙලා තියෙන්නේ. දැන් ආයෙ මේක තහවුරු කරගන්නයි තියෙන්නේ. එහෙමයි. දැඩි වීරියකුත් නෙමෙයි. අන්න හරි. ඔව්. දැඩි සාමාන්‍යයෙන් මම වෙනදා භාවනා කරන විදිහට මෙයා කරේ. ඊට පස්සේ ඒ පැය ඉවර වෙලා ඒ ගමන මම කොහොමටත් නැකිට්ටා. සමන්තනා කළා නැකිට්ටා. ඊට පස්සේ ගිහිල්ලා අතන පිටිපස්සේ පුටුවක වාඩිලා ඉන්නකොට ආයේ තක්ති මට ඉන්න හිතක් ආවා. හරි. ඊට පස්සේ තවත් පැය භාගයක් විතර ඒ මේ එහෙමම හිටියා. ඒක දිගටම එහෙම කරගෙන දැන් සමහරවිට සක්මන ගොඩක් කරන්න හිතෙන්නේ විනාඩි 10කින් විතර මට කොහේ හරි වාඩි වෙන්නත් හිතෙන අවස්ථාවල් තියෙනවා. කමක් නැහැ. ඒ කියන්නේ දැන් අර මෑන්යු ටිකක් හිත වික්ෂිප්ත ගතියක් එක්කනේ ආවේ. එහෙනම් දැන් මේ මෙතන අවස්ථාව ලැබිච්ච වෙලාවේ පුළුවන් තරම් ඒ தත්ත්වය ටිකක් තහවුරු කරගත්තට වරදක් නැහැ. ඔව්. දැන් හැබැයි ඒ කියන්නේ පැය ගණන් ඉන්නවද? එහෙමද වෙන්නේ? විතරයි පැයක් හිටියේ. වෙනදාට ඉන්නේ නැහැ එහෙම පැයක්ම. ටික වෙලාවකින් නැකලඳ අද නම් පැයක් හිටියා මම. ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ අපිමයි තේරුම් ගන්න තියෙන්නේ ඕ ඒ කියන්නේ අපේ හුඟාක් ඔතන සමාධියක් වශයෙන් හුඟාක් ඉන්න ගත්තොත් හිතට මොකක්වත්ම අරමුණු වෙන්නේ නැති නිකන් සම්නිකර තනිකරම හිස් පැත්තකට යන්නේ. ගැඹුරටම යන සමාධියකුත් නෙමෙයි. නෙමෙයි. ඒක තමයි. ඒක වර්ධන්නේ නැහැ. වර්ධන්නේ හොඳයි. එහෙම දිගටම දිගට තව යන්න. පස්සේ يعني ඔය දේ يعني බහුලීකృత වෙන්න වෙන්න මේ හිත ගැඹුරේ ඉන්නේ නැතුව, يعني ගැඹුරක හිර වෙලා සමාධියක හිර වෙලා ඉන්නව වෙනුවට හිත එන්න ඕනේ බොහොම નિરાයාස මට්ටමකට එන්න තියෙන්නේ. දැන් එදින්දා වුණත් ඒ හිත පවත්වන්න පුළුවන් සමහර අවස්ථාවලදී එහෙමම. ඒක ඒකම තමයි අපි වර්ධනය කරන්න තියෙන්නේ. කොහොමද අපි මේ નિરાයාසයෙන් මේ බඳු තත්ත්වයන් පවත්වන්නේ? ඒ කියන්නේ අපි දැන් භවනා කරනවා කරනවා කියලා අපි දැන් මේ විශේෂ වීරයකින් ටිකක් මේ કૃතිමව හදාගත්ත පරිසරයක් නෙමෙයි අපි ඉන්නේ. ඒ કૃත්‍රිම පරිසරයේ ඉඳන් තමයි මේක කරන්නේ. මොකද තාම බෑ අපිට මේ එදිනදා ජීවිතේ ඉඳන් මේ වැඩේ වැඩේ කරන්න. හැබැයි අපි හිත හදාගත්තා නම් අපිට හැකියාව ලැබෙන්න ඕනේ මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. හොඳයි. හොඳයි. දරුවන් සරණයි. දරුවන් සරණයි. Uh, Venerable sir, I said yesterday that I was uh, in a very peaceful mood yeah. uh, doing the paryanka. So uh, this is now continuing. Uh, for a long time, um, uh, I was in that state of peace, you know, seeing uh, various, various scenes uh-huh. and letting them pass. And then at one point I thought, now this is enough, I will uh, get up. Mm-hmm. And I tried to open my eyes, but for just a fraction of a minute, I think, uh, I couldn't open the eyes. Mm-hmm. I was quite uh, awake. Mm-hmm. Uh, and that gave me a little bit of a fright. Fright? Yes. Uh-huh. So I was wondering now whether that will be <laughs> repeated again. <laughs> so that you can't open your eyes at all. <laughs> uh, I did have a um, incident when I was very small, about four or five years. I had a uh, infection in the eyes. And ah. in the mornings, I can't open the eyes. Hmm. So I start screaming and crying. And then my mother comes and put some, applies some cream. And then hmm. I can open the eyes. <laughs> so uh, it was like that, you uh-huh. know. So. Uh, I think um, yeah, there are others, no, they will apply some cream. <laughs> <laughs> so nothing to worry. So I think uh, you can just continue. I mean, when you are maybe in a deep kind of a concentration, uh, even if you, I mean, uh, leave that concentration, our our hands cannot move, our legs can't move, our eyes can't open because that concentration power remains for a while. So it's it's a natural thing, natural thing. And uh, anyway, are you uh, continuing with anapanasati? continuing with anapanasati, now mind comes to a kind of a concentrated state. And you are just staying there. That's all you are doing now. Yeah. Okay. Uh, probably you can, uh, once you concentrate for a while, can you watch different sensations in the body? Yes. So that you can do now. Yeah. So slowly you, I mean, once your mind reaches fair amount of concentration, check whether any sensations are present in the body, any place any place is valid now. So suppose there's a sensation in the knee. So you are keeping your uh, attention there. So the developed concentration at your nostril may now transfer to the knee. Slowly, slowly it will transfer to the knee and now your primary object becomes knee. That uh, sensation available in the knee. So just observe that. So how it is behaving, how it is changing, how it is, I mean, is it behaving according to my wish or is it starting or disappearing according to my wish or just just a kind of an experiment kind of a inspection you just continue to do that so staying just in the anapanasati probably you can uh, are you feeling some kind of a happiness kind of a blissful type of thing while going through this uh, concentration yes, yes okay so that also then you can use uh, into in a in a in a, in a view of uh, vedana say in Vedananupassana, if you can remember Anapana Sati Sutta, so Buddha says, uh, Piti Patisangvedi Asta Sissamiti Sikkhati. Sukha Patisangvedi Asta Sissamiti Sikkhati. Uh, Chitta Sankhara Patisangvedi Asta Sissamiti Sikkhati. Likewise, Buddha says now through Anapana Sati, you can, you have the facility to, or the ability to uh, practice all four Satipatthana. So if you are, if you feel like you can continue through Anapana Sati, that that path is also available so you don't need to direct your attention to the whole body instead instead if you feel that uh, through anapanasati your mind is coming to a fairly comfortable kind of a very light kind of a thing you can even look at that comfort that uh, happiness this happiness is a type of vedana type of feeling so you just observe how it is changing that is also possible but more than that, this kind of sensations are quite easy to observe. Different, different painful feelings, various sensations happening, and you simply can keep your attention there and just observe. So this observation now you can start and more and because this takes time. You need it's a must to observe these things in order to develop vipassana. So so you need to spend fair amount of time on this. So start doing that now. Okay. Right, sir. Thank you. Okay, so okay. හොඳයි මම හිතන්නේ අදත් අපි අවසානයකට පැමිණියා. එතකොට අදත් අපි දවස පුරාම අපි උතුම් වූ සීලයක් ආරක්ෂා කරගෙන සත් සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගත්තා. ධර්ම දේශනාවකට සවන් දුන්නා. ධර්ම සාකච්ඡාවකට සහභාගී වුණා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම්තාක් අසරණ සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ සියලුම කුසල් උතුම් වූ නිවන් සුව අවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.